නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස එතකොට දිනකේදී කතා කළේ සූත්‍රය අක්තිරාග සූත්‍රය නම් අක්තිරාග සූත්‍රය කපලින් ආහාරය වගේම ස්පර්ශ ආහාරය මනෝ සංජීවන ආහාරය විඥාන ආහාරය කියන ආහාර වර්ග හතර ගැනම තියෙනවා එතකොට කබලින් ආහාරය පිළිසිඳ දැක්කොත් යම් සංයෝජනයකින් බඳුන් පුද්ගලයා කාම ලෝකෙට එන මේ සංයෝජනයට නැති වෙනවා මොකද කබලෙන් ආහාරය පිළිසින් දැක්කහම කාමවස්තුන්ගේ මිදෙනවා. එතකොට ඒ නිසා තමයි අපි මේ කබලින් ආහාරයෙන් හැදෙන රූපය ගැන කතා කළා. ඊට පස්සේ ඒ රූපය ඇත්තම දන්නා කම නිසා කාම ආශ්‍රය අපේ මනසේ විදින ඇති ඒ කාම සහගත සංයම මනසිකාරයන්ගෙන් අපි මේ බාහිර දිහා බලන හින්දා අපිට කාම වස්තු ඉපදලා තියෙන හැටි තමයි අපි කතා කරේ. කාමයේ ස්වභාවය තේරුම් ගත්තාම අපිට පුළුවන් කාමෙන් මිදෙන්න. ඊට පස්සේ දැන් තව තියෙනවා ධාතු නානත්ය නිසා සංඥා නානත්ය උපදිනවා. සංඥා නානත්ය නිසා සංකප්පයගේ ඥානත්ය සංකප්පයගේ නානත්ය නිසා ඡන්දයාගේ නානත්වය ඡන්දයාගේ නානත්වය නිසා පරිධානේ නානත්වය පරිධානේ නානත්වය නිසා පරිේශනේ නානත්වය පරිේශනේ නානත්වය නිසා ලාභයාගේ නානත්වය කියලා පරිහායක් කියනවා ඒ කියන්නේ අපිට නොඑක් නොඑක් දේවල් හම්බ වෙන්නේ නොඑක් නොඑක් දේවල් වල මේ අවශ්‍යතාවය නිසායි හොයන නිසායි. නොඑක් නොඑක් දේවල් හොයන්නේ නොඑක් නොඑක් දේවල් වල අවශ්‍යතාවය නිසායි. එතකොට නොඑක් නොඑක් දේවල් වල අවශ්‍යතාවය ඇති වෙන්නේ නොඑක් නොඑක් දේවල් වලට කැමැත්ත නිසායි. නොඑක් නොඑක් දේවල් වලට කැමැත්ත ඇතිලා තියෙන නොඑක් නොඑක් දේවල් වලට කැමැත්ත ඇති වෙන විදිහ හිතන නිසායි. හිතන්න හේතු වෙනවා සංඥාව සංඥාවට හේතු වෙනවා ධාතු නාමත්‍ය කියලා. එතනදී ධාතු කියලා කියනවා ස්වභාව අර්ථයෙන් අපි තේරුම් ගන්න ඕනේ දැන් චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියන ස්වභාවය නෙමෙයි මේ ධාතුන් ගත්තහම ස්වභාව ගත්තහම ස්වභාව ගොඩක් තියෙනවා එතකොට තව තියෙනවා ඔය සුඛ ධාතු දුක්ඛ ධාතු සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, උපේක්ඛා ධාතු, අවිද්‍යා ධාතු කියලා සය ධාතුවක් තියෙනවා. මෙන්න මේ ඒ ධාතු ටික තේරුම් ගත්තාම ධාතු අවබෝධ කරගන්න තව එක ක්‍රමයක්. ඊට පස්සේ කාම ධාතු, ව්‍යාපාද ධාතු, හිංසා ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු, නික්කම්ම ධාතු කියලා ස්වභාවයක් තියෙනවා. එතකොට මෙන්න මේ ධාතු ටික අපි තේරුම් ගන්න ඕනේ මේ මේ ස්වභාවය බොහෝම සියුම්. දැන් ඇත්තටම අපි ඔය ස්කන්ධ හෝ ධාතු හෝ වශයෙන් බලනකොට ඒ ගතිය අපිට තේරෙන්නේ නැති හින්දා මේ චිත්ත සමතයක් ඕනේ. අපි කියමු දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධාතුනානත්ය නිසායි සංඥානානත්ය. සංඥානානත්ය නිසායි සංකප්පයගේ නානත්ය. කියනකොට දැන් මේවා සම්පූර්ණ මානසික සිද්ධි වෙන ධර්මතා ටිකකුත් තියෙන ස්කන්ධ වෙන ධර්මතා ටිකකුත් තියෙනවා. අපි ඒකද කතා කරමු දැන්. සංඥාව කියලා ගත්තාම සංඥාව කියන්නේ මොකද්ද? යමක් හඳුනන බව නේද? මේ හඳුනන කම සංඥාව කියන එක අපි ගොඩක්ම තේරුම් ගන්න ඕන තැනක් පිටන සංඥාව ස්කන්ධයක් වෙන තැනකුත් තියෙනවා. ස්කන්ධයක් නොවන සංඥාවක් තියෙන තැනකුත් තියෙනවා. එතකොට දැන් අපි කියමු දැන් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා සංඥා ස්කන්ධයට අයිති සංඥාවක් තියෙනවා. දැන් ඇහැට පෙනෙන රූපයක වර්ණ සටහනක් හඳුනන්න පුළුවන් බව, හැඩතලයක් පෙනෙන බව, දිග හතරස් රවුම් කියලා මෙහෙම හැඩතල පෙනෙන බව කියන මට්ටම පෙනෙන මට්ටමට ගත්තාම යමක් හඳුනන්න පුළුවන් මට්ටමට ගත්තාම මේක තමයි රූප සංඥාව කියලා කියන්නේ. ඊට පස්සේ දැන් ශබ්දේ නානත්වය හඳුනන්න පුළුවන්කම තියෙනෝනේ. දැන් රත සද්දයක් හෝ බෙර සද්දයක් හෝ ගත්තාම රත බෙර කියන කැලේ ටික අයින් කළා සද්දේ හඳුනන්න පුළුවන්කම තියෙනවනේ. ඒකට කියනවා සද්ද සංඥාව. දැන් ගන්ධ සංඥාව කියන්නේ ගන්ධ සෝද හඳුනන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපි කියනවා පිච්චමල් සුවඳ, අලියමල් සුවඳ, කැවුම් පදින සුවඳ, කෝපිකුළු සුවඳ කියලා අපි සංඥාවන් එක එක විදිහට විවහාර කරගන්නවා. නමුත් මේ ශබ්දේ මේ ගන්ධයේ මේ හඳුනා ගන්න පුළුවන්කම තියෙනුනේ අපිට. ඈ එතකොට අන්නේ ඒක තමයි ගන්ධ සංඥාව. දැන් රස සංඥාව කියලා කියන්නේ දැන් තිත් රස, ලුණු රස, අඹුල් රස, පැණි රස කියලා ප්‍රඥාප්තියේ රසයේ නානත්වයක් තියෙනෝනේ. එතකොට ඒකට රස සංඥාව. දැන් කයට ගැටෙනකොට සීතලක් ගැටෙනවා මුතුමක් ගැටෙනවා දුක් සහගතයි සැප සහගතයි කියලා හඳුනගන්න පුළුවන්කම පොට්ටම්බ සංඥාව. ඊට පස්සේ දැන් හිතට පේන චිත්තජ රූප తీරෝනේ අපිට. ගෙදර සිහුණා දරුවා සිහුණා කියලා අපි කියන තැනක ඒ රූප නිමිති චිත්තජ රූප හඳුනන්න පුළුවන්කමට කියන ධම්ම සංඥාව. ඔය ටික ඔක්කොම සංඥා ස්කන්ධයට අයිතියි. තව සංඥාවක් තියෙනවා සංඥා ස්කන්ධයේ නොවන නමුත් සංඥාවක්. සංඥාවක් වුණාට ඒක සංඥා ස්කන්ධයට අයිති නෑ. ඒක දෙනවා දික්ටි සංඥාව කියලා. දික්ටි සංඥාව සංඥා ස්කන්ධයට අයිති නෑ. එතකොට මේ මොනෝය මේ 13 අනත්ති නිසා සංඥාව උපදිනවා කියනකොට ওই දික්ටි සංඥාව උපදින්න හේතු වෙන ධාතුකුත් තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. එතකොට මේ දැන් අපි කියමු සංඥා ස්කන්ධය නොවන නමුත් සංඥාවක් එක දිට්ටි සංඥාවක් කියන එක දැන් අපි කියමු යථාර්ථී ස්කන්ධයන්ගේ යථාර්ථය අනාත්මයි. නමුත් අපිට ආත්මයි කියන සංඥාවක් තියෙනවා. යථාර්ථයේ ස්කන්ධයන්ගේ ස්වභාවය දුක. නමුත් අපිට සුඛ සංඥාවක් තියෙනවා. එතකොට මේ යථාර්ථයේ ස්කන්ධයක ස්වභාවය අනිත්‍ය. නමුත් අපිට නිත්‍ය සංඥාවක් තියෙනවා. යථාර්ථයේ තමයි ස්කන්ධයක ස්වභාවය තමයි අසුභයි. නමුත් අපිට සුභ කියලා සංඥාවක් තියෙනවා. මෙන්න මේවා ඔක්කොම දික්ටි ඒව කෙලෙස්. ඒ සංඥා. දික්ටි සංඥා ස්කන්ධරෙම කෙලෙස්. එතකොට මෙතෙන්දී කාම ධාතුව නිසා කාම සංඥාව කියලා එකක් තියෙනවා. මෙන්න මේ ටික අපි හොඳට ඉගෙන ගන්න ඕනේ. දැන් මේ කාම ධාතුව කියන තැනදී ගත්තාම අපි ගොඩාක් දෙනෙක් හිතන්නේ කාම ධාතුව කිව්වහම දැන් ඇහැ රූප චක්කු විඥානය එතකොට ඒ ඉස්සෙල්ලා වෙන චක්කු සම්පස්සජා වේදනා ඔය වගේ ඒ ස්කන්ධ ටික. ඇත්තටම ස්කන්ධ ටික නෙමෙයි කාම ධාතුව කියලා කියන්නේ. කාම ධාතුව කියන එක කාම ස්වභාවය කියන එක අපේ මනසේ තියෙන්නේ ඒක ස්කන්ධයක ඝටිතව තියෙන හින්දා අපිට වෙනස හොයන්න බෑ. ඒ කාම ධාතුව තියෙන හින්දායි අපිට මේ කාම සංඥාව කියන එක තියෙන්නේ. හැම වෙලාවෙම. එතකොට කාම සංඥාව නිසායි අපිට මේ කාම සංකප්පය කියන එක තියෙන්නේ. උතනින් තමයි අපිට මිදෙන්න බැරි. අපි කියමු මේ කාම ධාතුව කියන තැන තමයි ওই අනුසය කියන මට්ටම තියෙන්නේ හැම වෙලාවෙම. ඔකට මම ඔයගලන්ට මේ උපමාවක් කියන්නම් ටිකක් තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න. අර මම කතාවක් කියනවා අහලා තියෙනවද නදියෙක් මල් කපු කතාවක්. අහලා තියෙනවනේ. මොන හොඳට බලන්න. දැන් නරිය බඩගින්නේ ඉස්සෙල්ල කෑමක් සිහි කරගෙන කෑමක් හොයන්න ඕන කියන අදහස තමයි හිතේ තියෙනවා. කණ්ඩ මොන හරි දෙයක් තියනවා කියන හැඟීමක් මනසේ තියාගෙන තමයි දැන් ඇවිදින්නේ. දැන් ඇවිදින්දි තමන්ගේ මනසේ මුලින්ම දැන් අපේක්ෂාවක් අදහසක් තියෙනවා. තේරෙනා නේද? තියෙනකොට ඉස්සරහට යනකොට එයාට එරබුදු මල් පිපිච්ච ගහක් තමයි පෙනෙන්නේ. නමුත් තමන්ගේ අදහස තියෙනෝනේ දැන් ධාතු ස්වභාවය කියන්නේ ඒ බඳු හැඟීම. හැඟීමක් තියෙනවා කන්ට මොන හොර දෙයක් තිබුණොත් කියලා. අර මල් ටික දකිනකොට මෙයාට එනවා ආ මස් වගේ කියලා. දැන් අර තමන් ගාව තියෙන හැඟීම නිසායි මේ මස් වගේ කියන අදහස ආවේ. දැන් මස් සංඥාවක් මෙයාට තියෙන්නේ. එතකොට මේ මස් සංඥාව මෙයාට ආවේ කණ්ඩ හොඳ යමක් තියෙනවා මස් කියන අදහස ආවේ තමන් ගාව මස් වගේ දෙයක් තියෙනවා නම් කණ්ඩ හොඳයි කියන හැඟීම හින්දායි. මෙතක මල් ටික හින්දා නෙමෙයි. එතකොට කණ්ඩ යමක් මස් මස් වගේ කණ්ඩ දෙයක් තියෙනවා නම් හොඳයි කියන හැඟීමක් තියෙනවනේ. ඔය හැඟීමට තමයි ධාතුව කියලා කියන්නේ. මේ හැඟීමෙන් යුක්තව හැසිරෙනකොට බාහිර රූපාදී අරමුණක් ඇස් ඉදිරිපිටට එනකොට Tamanට ඒ විපරිත හැඟීම මුල් කරගෙන තමයි සංඥාව උපදින්නේ. මස් කියන සංඥාවක් එනවා. ඊට පස්සේ හා දැන් මස් කන්න පුළුවන් කියලා තමයි දුවන්නේ. සංඥානම තිනස තමයි සංකප්පේ හා මස් කියලා තමයි හිතුවේ. ඊට පස්සේ ඡන්දය ගණනත් එක්කෙන දැන් මස් වලට කැමැත්ත ඇති වෙනවා. ඡන්දය ගණනත් ඊට පස්සේ ඡන්දය ගණනත් නිසා පරිධානය දැන් මස්සුල අවශ්‍යතාවය තියෙන්නේ මෙයාට. පරිධානය නිසා පරිේශණය කියලා දැන් ඉක්මනට මස් ටික ගාවට දුවන්නේ. පරිේශණය නිසා ලාභය කියන්නේ දැන් මස් ටික තමයි ලැබෙන්නේ. ලැබෙන කියන්නේ මස් ටික ඔහාගෙන තමයි ගියේ. අර ලැබෙලුවම මස් නොවෙන්නේ. නමුත් ඒ වගේ අපේ මනසේ ස්වභාවයක් තියෙන රූපය පිළිසිඳ නොදන්නා කම නිසා කාම ධාතුව කියලා කියන්නේ මිනිස්සුયો ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, ඊටකඩම් මිලමුදල් තියෙනවා කියලා ඔය කාම වස්තුන් තියෙනවා කියන හැඟීමක් අපේ මනසේ පිහිටලම තියෙනවා. කාම ධාතුව කියලා කියන්නේ ඕක. මිනිස්සු ඉන්නවා, සත්ත්ව පුද්ගලයෝ ඉන්නවා, මේ ගෙවල් දොරවල් ඉඩකඩම් මිල මුදල් තියනවා කියන තියනවා කියන නිමිතිත් එක්ක හැඟීමක් අපේ මනසේ තියෙනවා. ඔක තමයි ධාතුව. අපේ දැන් ඉබඳු ධාතු නානත්වය නිසා එතකොට රූප බලනකොට ඔය ධාතු නානත්වය කියන්නේ දැන් මොන කාම ධාතු ඔය මට්ටමට කියන්නේ ඊට පස්සේ කාම ධාතුව නිසා කාම සංඥාව කියන්නේ ඇත් ඉදිරිපිට රූප ආපු ගමන් අපිට රත්තරන් රිදී මුතු මැණික් ගෙවල් හොඳ බඩු බහන්න කියන සංඥා තමයි එන්නේ. එතකොට දැන් මේ රූපේ හින්දා නෙමෙයි මෙබඳු සංඥාවක් අපිට පහළ වෙන්නේ. දැන් අපි ගහව කලම තියෙනවා මේ සත්‍ය පුද්ගල ඉන්නවා කියන හැඟීමක් කාම ධාතුවක් තියෙනවා. කබලින් කහ රූපයේ ඇසිඩ් පිටට එනකොටම ධාතු රාණත්ව නිසා අපිට මේ රූපය අරඹය පුද්ගලයේ සත්‍යයක් කියන ආත්ම සංඥාව යෙදෙනවා වාසිය. ඒ සංඥාව නිසා අපි පුද්ගලයෙක් ගැන සත්වයෙක් ගැන හිතනවා. හිතුවහම ඒ ඉන්න පුද්ගලයාට කැමැත්ත අපිට ඇති වෙනවා. එක එක දේවල් වලට ඒ හිතන නානත්වය අනුමත කැමැත්තේ නානත්වයක් පෙරෙන්නේ ලෝකෙ. ඒතකොට කැමැත්තේ නානත්වයක් නිසා තමයි මේ වගේ අවශ්‍යතාවය අපිට දැනෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි හොයන්නේ. හොයන නිසා තමයි අපිට කාම භාණ්ඩ ලැබෙන්නේ. කාම භාණ්ඩ කියලා අන්තිම රූප ටිකක් ලැබෙන්නේ. නමුත් අපි <coughs> මනසේ තියෙන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඉතින් මට මෙතෙදි හිතුනේ අපි ස්වභාවයෙන්ම කාම ධාතුව ඇසුරු කරගෙන තියෙනවා. අපේ හැඟීමක් තියෙනවා මෙහෙම තැනක ඉන්නේ මෙහෙම වටපිටාවක ඉන්නේ මේ මේ දේවල් තියෙනවා කියන මට්ටමක් අපේ තියෙනවා. ඊට අනුව තමයි අපිට මේ සංඥා පහළ ඊට පස්සේ ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද සංඥාව. අපි කියමු දැන් කෙනෙක් ගලේ මේ යන්න ඉස්සෙල්ලා සතෙක් මරා ගන්න තිබුණා නම් හොඳයි කියන හැඟීමක් ව්‍යාපාද ධාතුවක් තියෙනවා. යන්න ඉස්සෙල්ලාම කලින් සතෙක් මරන්න ඕනේ සතෙක් මරා ගන්න තියෙනවා හොඳයි කියන හැඟීමක් තියෙනවානේ මනසේ. දැන් ඔය මත තමයි තුවක්කුවක් හරි දුන්නක් හරි ඊගල් ටිකක් හරි අතේ අරගෙන යද්දී යනකොට තාම මරණ සතෙක් ගැන සංඥාවක් මරණ මුකුත් නැහැ. නමුත් ව්‍යාපාද ධාතුව තියෙන දැන් නසන්න ඕන කියන හැඟීම තියෙනවා. තිය තියාගෙන යනකොට ව්‍යාපාද ධාතුව නිසා සමහර විටක ලොකු ගලක් හෝ අකුලක් හෝ පේන එකපාරට සතෙක් වගේ සංඥාවක් එන්නේ යාට. අර හැඟීම නිසා. ඈ එහෙම නැත්නම් ඇස් ඉදිරි පිටට ඇත්තටම මහ භූත රූපයේ එන්නේ එයාට සත්ත්ව සංඥාවක් එන්නේ. සංඥාව ආපු ගාම්ම අර යටින් තියුණු ධාතුව නිසා මෙයාට ඒ හරබිය මරන්න උපාය වෙන විදිහට තමයි හිතෙන්නේ. හිතෙන්නේ. එතකොට ඒ නිසා තමයි එයා මරන්න කරන්න හිතන්නේ. ඊට පස්සේ දැන් හිංසා ධාතුව කියන්නේ දැන් කෙනෙකුට ගහන්න ඕන, බයින්න ඕන කියන අදහසකින් අපි යනවනම් යන්න කලින්ම තියෙනවා අපිට හම්බෙච්ච ගමන් ගහනවා මේ මේ විදිහට කරනවා කියන වගේ හැඟීමක් යටින් තියෙනවා අපේ. එතකොට ඇස් ඉදිරියට රූපයක් එනකොටම අර සංඥාවෙන් අර ස්වභාවයෙන් යුක්ත වූ සංඥාවක් තමයි උපදින්නේ අපිට. නසන්ද ගහන්න හිරිහෙර කරන්න කියලා. ඒ වගේ අපිට කාම ධාතු, ව්‍යාපාද ධාතු, හිංසා ධාතු කියන අපේ මානසික පිස්ති ස්වභාවයක් තියෙනවා. ඔය ස්වභාවය මුල් කරගෙන තමයි ඔක්කොම කිලිස් ටික තියෙන්නේ. එතකොට හැම වෙලාවෙම දඩේ මේ යන්න ඉස්සෙල්ලා හම්බ දඩයන් කරන්න ඉස්සෙල්ලා සතෙක් මරනවා කියන හැඟීමක් තිබුණානේ නේද ගහන්න යන්න ඉස්සෙල්ලා ගහන්න ඕනේ කියන හැඟීමක් තිබුණානේ මල් කන්ද මල් ටික හම්බෙන්නේ ඉස්සෙල්ලා බඩගිනි කැමට යම කෝණ කියන හැඟීම තිබුණානේ අන්න ඔය ස්වභාවයට තමයි දැන් මුලින් Tamanගේ මනසේ ස්ථාපිත වෙලා තියෙන ස්වභාවයට තමයි ධාතුව කියලා කියන්නේ එතන එක එක ක්‍රමයකට කාම ධාතු, ව්‍යාපාද ධාතු, හිංසා ධාතු කියලා. ඒ බඳු ධාතු ස්වභාවයෙන් යුක්ත මනසකට වෙන මුකුත් දෙන්නේ නැහැ. ඊට අනුව සංඥා තමයි උපදින්නේ. ඊට අනුව සංකප්පයක් තමයි පහළ වෙන්නේ. ඊට අනුව ඡන්දයක් තමයි වෙන්නේ. ඊට පස්සේ අපි ওই ස්වභාවය ඉගෙනගෙන අපි හැම වෙලාවෙම නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු ඇසුරු කරන්න හුරු වුණා. හුරු වුණොත් අපිට නෙක්ඛම්ම සංඥා, අව්‍යාපාද සංඥා, අවිහිංසා සංඥාවක් තමයි එන්නේ අපිලා. එතකොට නෙක්ඛම්මයට තමයි කැමැත්ත. අව්‍යාපාදයට තමයි කැමැත්ත. අවිහිංසාවට තමයි කැමැත්ත. නෙක්ඛම්මේ ගැන තමයි හොයන්නේ. නෙක්ඛම්මේ ගැන තමයි මේ සී කරන්නේ. නෙක්ඛම්මේ තමයි හම්බ වෙන්නේ අපිට. කින තැනකින් එනවා. ඒකෙන් අපි භවනා කියලා 아무තේ කරන්නේ ජීවත් වෙනකොට අපි හැම වෙලාවෙම නෙක්ඛම්ම ධාතුවෙන් ඉන්න අපිට උත්සාහවත් වෙන්න පුළුවන් නම් නෙක්ඛම්ම ධාතුව කියන්නේ දැන් ගමම් බිම යද්දි වැඩ කටයුතු කරද්දි මේ ගෙවල් දොරවල් තියෙනවා රන් රිදී තියෙනවා මිනිස්සු ඉන්නවා වාහන තියෙනවා කියන මානසික මට්ටම කියන්නේ නැතුව හැම වෙලාවෙම සමන්ගේ හැඟීමක් තියෙනවා ස්වභාවයක් තියෙනවා මොකද නික්කම කියන කාමයේ නික්මන විදිහට කාමයේ අතහැරන විදිහට පවතින ඇත්ත ගැන හැඟීමක් තියාගෙන කටයුතු කරනවා. ඒ කියන්නේ අපිට ඇස් ඉදිරිය පිටට හම්බ වුණොත් හම්බ වෙන්නේ කවලික ආහාරයෙන් හැදෙන රූපයක්මනේ. ඒබඳු රූප හැදෙනකොට අපේ මනසනේ ඒ රූපේ නොදන්නාකම නිසා නොදන්නා කම නිසා ඇති කරගත්ත ආශ්‍රව ධර්ම කිලස් ධර්ම අපේ මනසේ ඊදෙන හින්දානේ මිනිස්සු සත්වය පුද්ගලයෝ කියන හැඟීමක් අප තුළ ඇති වෙන්නේ කියන තැනක යනවා මිසක අපිට හම් වෙන ගෙවල් දුරවල් මිනිස්සු කියන ටිකක් භෞතිකයේ තුල තියෙනව නෙමෙයි කියන තැනකින් යනවා. එයා හොඳට දන්නවා භෞතික වස්තුන් හැදිලා තියෙන්නේ පටිවිආපෝතීජෝ වායු කියන සතර මහා ධාතු උදව් කරගෙනමයි තියෙන්නේ. ඒ රූපේ නොදන්න කම නිසා අපි තුල මේ කාමය යෙදෙන්න පුළුවන් කියන තැනක හැඟීමකින්ම යනවා. ඒ විදිහට කරනකොට අපිට එන්නේ නෙක්කම ධාතුව. ඊට පස්සේ එහෙම නැතිනම් සියලු සත්‍ය කෙරෙහි සියලු සත්‍ය නිදුක්කත්වා නිරෝගීත්ව සූපත්ත්වා කියන හැඟීම ඇති කරගෙනම යනවා. එතකොට තියෙන අපිට අවිහිංසා ධාතු අව්‍යාපාද ධාතු කියන ස්වභාවය තියෙන හැම වෙලාවෙම Taman ඒ හැඟීම ඉදිරිපත් කරගෙන යනකොට කාලයක් යනකොට ඒ හැඟීම මත සංඥාෙන් ගන්න මේ සංඥාව වෙනස් වෙනවා සංඥාව වෙනස් වෙලා Tamanට බලාපොරොත්තු නොවුණු විදිහට කුසල සහගත මානසිකාර්යයම යන්නේ මොකද මෙතන පිටලා තියෙන ධාතුව නෙක්කම ධාතුව නිසා අව්‍යාපාද ධාතුව නිසා හිංසා ධාතුව නිසා මුලින් අපි මානසිකාර මට්ටමේ මේ ටික කළාම ඒක ධාතු ස්වභාවය වෙනවා. එයාගේ ජීවිතයේ පිහිටි ස්වභාවය වෙනවා, නික්කම ස්වභාවය ඉබේම. එයා වටපිටාව යන්නේ තියෙන දේවල් දකින්න නෙමෙයි තියෙන මෙන්න මෙහෙම ධර්මතාවයක් න තියෙන කියන හැඟීම තියෙද්දී ඇසුරු කරන්නේ. එතකොට එයාට හොඳට තේරෙනවා අපි කාමයේ කියන උපද්දවන පරිහරණය කරන්නේ කියලා. ඉතින් හැම වෙලාවෙම හොඳ භාවනාවක් උනෝයේ ධාතු ගැන අවබෝධයෙන් යන්න පුළුවන් නම් අපිට. ධාතුව ගැන කියනකොට මේ ස්කන්ධයන්ගේ තියෙන ධාතුව නෙමෙයි අර මං කිව්වේ කාම ධාතු, ව්‍යාපාද ධාතු, හිංසා ධාතු, නෙක්කම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු කියන මේ ස්වභාවය තේරුම් ගන්නවා අපේ මනසේ ලෝකේ ආරම්භය තියෙන හැඟීමකටයි මේ ධාතුව කියලා කියන්නේ. එතකොට කාම ධාතුයෙන් මිදෙන විදිහට හැම වෙලාවෙම නෙක්කම ධාතුවට හිත තබාගෙන යන්න ඕනේ. එතකොට නෙක්ඛම්ම ධාතුව කියන්නේ භෞතික දෙයක් මත පදනම් වෙච්ච එකක් නෙමෙයි. කාම සහගත සංඥා මනස්කාරයන් උපදින් නැති විදිහට රැවටෙන්නේ නැති විදිහට අපි මේ ලෝකෙ දිහා බලන්න ඕනේ. අපි අරකේ සති නිමිති තියාගෙන හො බලනවා මේක රැවටෙන්නේ නැති වෙන විදිහට. එහෙම නැත්නම් හැම වෙලාවෙම කාම වස්තුන් තිබිච්ච හම්බ වෙනව නෙමෙයි අපි හොඳට දැනගෙන තියෙන්න ඕනේ තියෙන්නේ පොදු හැම දෙයකම සමාන ගතියෙන් යුක්ත රූපයක් තියෙන තැනක අපේ මනසේ මේ කාම ධාතු ඉඳලා තියෙන. ඒ කියන්නේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන ධාතුවක කාම ධාතු අපේ ඉඳලා. එතකොට කාම ධාතු යෙදුනහම මේ රූප සංඥාව අපිට ditthi සංඥාවක් හැටියටයි හම්බ වෙන්නේ. දකිනකොටම අපිට පුද්ගලයෙක් පේන්නේ ඒ නිසායි. මේ මනසේ තියෙන හැකියාව. එතකොට අර මං කිව්වේ දැන් අපිට මේ ස්කන්ධයන්ගේ ස්වභාවය තියෙන රැවටෙන විදිහට අපිට මේ මෙච්චර තරම් මේ මේ චක්කු ප්‍රසාදයේ හරියට අර කැමරා කාචයක් වගේ මේ අපිට මේක මේ සජීවී වෙලා තියෙන්නේ මේ මේ කැමරා ලෙන්ස් එකේ තියෙන මේ බලවත්කමට මම කිව්වේ දැන් ඔය මේ සාමාන්‍ය ඔය වීඩියෝ කරන කැමරා කාචයක තියෙනවනේ මෙගා පික්සල් ගන්න නේද මෙගා පික්සල් 10ක් 15ක් කිව්වොත් හොඳට පිළිසෙ අපේ ඇහි කීයක් ඇති කියලා හිතන්න 572යි මෙගා පික්සල් එතකොට හිතන්නකෝ 572ක් කිව්වම කොච්චරක් ජීවමාන කරලා පෙන්වන්නේ නැද්ද කියන මෙගා පික්සල් 10ක් තියෙනකොට ඒ කියන්නේ ඔය වර්ග කොටුවක් ගත්තාම ඒකේ තියෙන තිත් ප්‍රමාණය කියන්නේ අපිට රූප රූපම වෙන්නේ මෙහෙම කියනවට නෙමෙයි ඩොට් ඩොට් ඩොට් ඩොට් තිත් ගොඩකට තමයි අර මම කියන්නේ අපිට මෙහෙම සටහනක් හදලා පෙන්වන්නේ කැමරා කාචේ එතකොට ඒ ඩොට් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න රූප සජීවි එතකොට මේ ඇහැක තියෙනවා හොඳ තරුණ ඇහැක හැබැයි නෙමෙයි දැන් මේක විශ්ව ගන්න අඩු වෙලා තියෙන්නේ පන්න පන්න 72ක් තියෙනවා එතකොට 572ක් තියෙනකොට හිතන්නකෝ මේ මොනතරම් ඒක ජීවි කළ ඇද්ද කියලා එහේ. ඒ හින්දායි මෙච්චර මේ ජීවමාන ගතියක් පේන්නේ අපිට. අපිට පේන්නේ. මේ ඒ කියන්නේ එක රූප සටහනක ඩොට් බිලියන ප්‍රමාණයක් ඔය තියෙන්නේ. මේ මේ මෙගා පික්සල් කියලා. එතකොට තියෙන ප්‍රමාණය. එතකොට ඇස් ඉදිරිපිටට එන්නේ ඔන්න ඔය වගේ රූප සතහනක් අපිට. කිසිම වෙලාවක සත්‍යය පුද්ගලය වෙච්ච රූපෙන්නේ නැහැ. දැන් ওই රූපාහනයක බලන්න රූපාහනයක අපේ රූප ඇදෙන තැනක තියෙන ඩොට් ගොඩක්. ටික් ටික් ටික් ගුඩු. තියෙන තැනක අපිට පෑන්නේ. කිසිම වෙලාවක මේ අපි කියමු දැන් ඔය රූපානේ මධ්‍යස්ථානයක ඉඳලා අපි දකින විදිහ රූපෙ එන්නේ නැහැ. චුද්ධ තරංග කියලා තරංග ටිකක් එන්නේ. ඔය ටීවී එකක් ඇතුලේ තියෙන අර මේ දැන් තියෙන දැන් අර ලොකු ඒවායේ තියෙන අර ෆ්ලෑෂ් බෑක් එකේ ඒක තියෙනවා ටියුබ් එක කියලා එකක් නලයක්. මොන ඔය හරහා මේ තමයි ඔය ඩොට් ටික වැටෙන්නේ. ඒ ඩොට් ටිකට තමයි අපිට මේ රූප සටහන් හැදෙන්නේ. ඒක ශබ්දයක් ගන්න අපිට පිට වෙන අපිට කනට හවුනහම තමයි ඒක ශබ්දයක් වෙන්නේ. ඊට මෙහා ඒක තරංගයක්. දැන් ඔය ඉස්සර කැසට් පටිය කරන් තින්නේ අපේ සද්දේ හැටියට කාබන් එක කඩතුළු වෙනවා. එතකොට දැන් අර පටියාර එකේ තියෙන අර හෙඩ් එකේ ඇතිල්ලනකොට අර කඩතුළු මට්ටම දෙදරනවා. ඒ දෙදරන හඬට තමයි අපි සතුටු වෙන්නේ හෝ දුක් වෙන්නේ හෝ ඒ අර හෙඩ් එකේ අර පටිය ඇතිල්ලනකොට වෙන්නේ ඒ කාබන් එක කඩතුළුලා තියෙන විදියටම කම්පණය වෙනවා දෙදරනවා. ඊට පස්සේ ඒක තමයි අපිට සද්දයක් වෙලා තියෙන්නේ. එතකොට අපිට හම්බ වෙන තැනක තියෙන ධාතුව චක්කු ධාතු රූප ධාතු කියලා ඔන්න ඔහොම ධාතු ස්වභාවයක් තියෙනවා. එතකොට අපි ගාව නමුත් තියෙන්නේ මොකද්ද? ওই චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු කියන කාම ධාතුව තියෙනවා අපි ගාව තව. ඒක හැංගීම අපේ මනසේ තියෙන්නේ. ඒක කාම ධාතුවේ මිදෙන්න පුළුවන් නම් අපිට කාම ධාතුවේ මිදලා හැ රූප චක්කු විඤ්ඤාණ මේ ටික පරිහරණය කරන්න පුළුවන්. එතකොට කාම සංඥා එන්නේ රන් රිදී මුතු නොමි කියන එක එන්නේ නැහැ. අපිට. දැන් රහතන් වහන්සේලාත් මේ ඇය පරිහරණය කරයි. රූප බලයි. නමුත් ඇහැ පරිහරණය කෙරුවා රූප බැලුවා කියලා කාම සංඥා හෝ කාම වස්තු හෝ පරිහරණය කරනවා යන ගන්නට යනවා. යන්නේ. මොකද ඒකට හේතුව කාම ධාතුව කියන එක අතහැරලා ඉන්නවා. ඉතින් එදින්දි මම මතක් කළේ භවනාව කියන එක අපිට හුරු කරනවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. පුළුවන් තරම් බාහිරින් රැවටෙන්නේ නැති විදිහට ආධ්‍යාත්මික පැත්තේ නෙක්ඛම්ම සංඥාවකින් යන්න හැම වෙලාවෙම නෙක්ඛම්ම ධාතුවක් පවත්තන්න හැම වෙලෙම උත්සාහවත් වෙන්න. අව්‍යාපාද අවිහිංසා ධාතුවක් පවත්තන්න උත්සාහවත් වෙන්න මනස. එතකොට මේ ලෝකයේ තුල කාම සංඥා, ව්‍යාපාද සංඥා, හිංසා සංඥා එන්නේ අපිට. මේ මහෙන් බලනකොට ඒ විදිහේ අදහස් එන්නේ එතකොට ඒ විදිහට අපිට හිතන්නේ, අපි හිතන්නේ. අපිට හිතෙන්නේ. ඔක තමයි තියෙන ක්‍රමය මට ටිකක් හිතුණා මේ ස්වභාවය පොඩ්ඩක් මතක් කරලා දුන්නොත් හොඳයි කියලා. ඒ විදිහට. තව මොනවද තියෙනවද ප්‍රශ්න දෙකක්? එසේ වශයෙන් පැවතීමට විඥානය අරමුණ පවතින ආයත තවදුරටත් පහදා ගැනීම කරනවා වෙනවා. කබලෙන් කාහරේ සවිඥානික මෙන්ම අවිඥානික වස්තුන්ට පරිපාදා දෙන්න. මොකද්ද අනුසය වශයෙන් පැවතීමට විඥානය අරමුණ පවතින ආයත තවදුරටත් නම් තේරෙන්නේ නෝකම කියන්නම්. ඇත්තටම මේ අනුශය වශයෙන් පවතිනවා කියලා කියන්න වෙන මොකුත් නෙමෙයි විඥානයේට හමු වෙන අරමුණු වල අනුශය වශයෙන් පවතිනවා කිව්වහම මේ ඇහැට පෙනෙන අරමුණු වල ඇත්ත නොදකින්න කම කියන තැනට යනකම් යන අවිද්‍යාවන්තය කියන එක එතකොට මේ අනුශය කියන්නේ ප්‍රකට ධර්මයක් නෙමෙයි. අවිද්‍ය අනුශය කියන එක පෙන්වා ගන්න පෙන්වන්න වෙන්නේ ප්‍රතිපක්ෂ කෙනා පෙන්නලා. එතකොට ඒ කියන්නේ මෙතන ඇහැට පෙනෙන රූපේ යතහ භූත ස්වභාවය පෙන්නලා මේ යතහ භූත ස්වභාවය නොදන්නාකමට සාපේක්ෂව ඉතුරු ඔක්කොම තුල ඒ නොදකින්නකම තමයි අනුශය කියනක දුරු වෙන්න තියෙන වැට ඒිට මෙහා ඒ කියන්නේ අනුශය කියන එක පෙන්වන්න තියෙන වැට තමයි නොදකින්නකම දකින්නවා කියන එක තමයි පෙනෙන දේ ඇත්ත ඇති හැටි දකින්නවා කියන මට්ටම තමයි අනුශය දුරු වෙන්න තියෙන වැට ඒ ඇත්ත ඇති හැටි නොදකින්න කම ගත්තාම ඒ නොදකීමයි අනුසය කියන එක. ඒ මත මත තමයි ඒ ඇත්ත නොදකින්නවා කියන ධර්මතාවය මත තමයි වැරදි දැකීම කියන එකත් වැරදි දැකීම තුළ ඇලිලා බැඳිලා ඉන්නවා කියන එකක් තියෙනවා. අපිට තියෙන්නේ කෙලෙසිනුත් කෙලෙසයක් තියෙනවා. ඇත්ත නොදකින්නවා කියන එකට මූලක්ලේශයක් කියනවා ඇත්ත නොදකින්නවා කියන එක නිසා වැරදි දැකීමක් ඇති කරගන්න. වැරදි දැකීම නිසා බැලීමක් බැඳීමක් ඇති කරගෙන දැන් අපි ඉන්නේ. ඒ කියන්නේ ඇත්ත නොදකින නිසා පුද්ගලයෙක් හැටියට දැකලා. ඊට පස්සේ පුද්ගලයා කියන තැනට අපි ඇලිලා බැඳිලා ඉන්නේ මේ දැන්. එතකොට අර පුද්ගලයා කියලා රැවටිලා පුද්ගලයාට කැමැත් රැවටෙන තැන පුද්ගලයා කියලා දක්න තැන මෝහය. පුද්ගලයාට ඇති කැමැත්තට ලෝභය. පුද්ගලයාට ඇති අකමැත්ත ද්වේෂය. ලෝභ දේශ මෝහ කියන මෙන්න මේ තුනට යටින් ඔබෙන් තියෙන ගතියට තමයි කියන්නේ අනුශය කියලා. මොකද්ද? පුද්ගලයා කියලා දක්න තැනක පවතින ඇත්ත නොදකිනවා කියන එකක් තියෙනවා. අවිද්‍යාව කියන තැන අනුශය කියන තැන. එතකොට මේ ලෝභ දේශ මොහ නැතිකරන්න අඩු කරගන්න ක්‍රම ලෝකේ තියෙනවා. සමතකමටහනක් වඩලා හරි අසුභයෙන් බලලා හරි මෛත්‍රී භාවනාව කළා හරි ලෝභ දේශ මොහ නැති කරගන්න ක්‍රම තියෙනවා හිතලා හිතලා හිතලා කරගන්න පුළුවන්. නමුත් මෙතන පවතින ඇත්ත ඇති හැටි දකින්න කියන මට්ටම එimhe හිතලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. හිතුවට ඇත්ත පේන්නේ ඇත්ත හිතන්න පුළුවන්. ඇත්ත හිතුවට පේන්නේ එතකොට ඒ ඒක පින්නතනට ප්‍රතිපදාවක්ම තියෙනවා. ඒකයි හැම වෙලාවෙම අනුසය කියන එක දුරු වෙන්නේ ලෝකෝත්තර මාර්ගයෙන් විතරමයි. ලෝකෝත්තර සම්මාදිට්ඨියක ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් විතරමයි ඇත්ත දුරු වෙන්නේ. ඒ කියන්නේ මේ රූපයේ ඇත්ත ඇති හැටි දකින්න ගත්තාම උපදින මානසික මට්ටමට තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ. මේ ඒ ඒ ඒ දර්ශනය හඳුන්වන සිත් තමයි අපි සෝවාන් සකදාගාම අනාගාම කියලා කියන්නේ. එහෙම නැත්නම් සෝවාන් ඵලසිත සකදාගාම ඵලසිත අනාගාම ඵලසිත අරියත් ඵලසිත කියලා එහෙම සිත් නෑ කොහෙවත්. ඒ කිව්වේ සෝවාන් සකදාගාම සිත් නෑ කියන එක නෙමෙයි. ඒ කියන්නේ සෝවාන් ඵලසිතින් ඇත්ත දකිනවා සකදාගාම ඵලසිතින් ඇත්ත දකිනවා කියලා එකක් නෑ. ඇත්ත දකින හිත හැඳුන්වන සෝවාන් සකදාගාම කියලා. මේ සම්මා දිට්ඨිය. මේ යතහගත ස්වභාවය දකින සිත හඳුන්වන නම් ඔය එක එක මට්ටම් වලට. එතකොට ඒ විදිහට අනුශය කියලා කියන්නේ රූපයක තියෙන ඇත්ත ඇති හැටිම දකින්න. ওই රූපයක තියෙන ඇත්ත ඇති හැටිය බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණොත් උර දකින්න බෑ ලෝකෙ කිසි කෙනෙකුට. කවදාවත්ම හම්බෙන්නේ නැහැ. අර මම කිව්වේ දැන් මේ රූපේ අපේ සත්‍ය පුද්ගලයක් කියලා පෙනේ. ඊට පස්සේ සත්‍ය පුද්ගල වෙනකොට මෙතන පෙනෙන රූපේ කෙස්ලොම් නියද කම්මස්නහර තියෙන්නේ සත්‍ය පුද්ගල නෙමෙයි කනබුන ආහාරයෙන් ඇඳුණු රූපයක්. ඒ කය අතුරු කරගෙන චිත්තජයසී ටිකක් තියෙනකොට නාම රූප දෙකක් තියෙනවා කියලාත් පෙනේ අපිට. බලන්නත් පුළුවන්. ආත්මයි පුද්ගලයෙක් ඉන්නවා කියලා දැකපු එක පුද්ගලයෙක් ඉන්නවා කියලා දැකපු එකට ඔබෙන් ටිකක් බලන්න පුළුවන් නෑ අනාත්මයි පුද්ගලයෙක් නෙවෙයි නාම රූප දෙකක් තියෙනවා කියලා. එතකොට මේ පුද්ගලයේ හැටියට දකින තැනක ලෝභ දේශ මොහ ඊට පස්සේ පුද්ගලයා කියන වෙනකොට නෑ නාම රූප දෙකක් තියෙන්නේ කියලා දකින තැන තියෙනවනේ. උතන අලෝභ දේශාමහ. අලෝභ දේශාමහ. ඔය අලෝභ දේශාමහ ක්‍රම දෙකකට තියෙනවා. ලෝකෝත්තර සිතක යෙදෙන අලෝභද්වේ සමූහයක් තියෙනවා ලෞකික සිත්වල යෙදෙන අලෝභද්වේ සමූහයක් තියෙනවා දැන් මේ මට්ටමේ ඔක්කොම විදර්ශනා ඥාන ලෞකික සිතක යෙදෙන අලෝභද්වේ සමූහයි මේ තියෙන්නේ ඊට පස්සේ තව තියෙනවා මේ ආත්ම අනාත්ම දෙකම අතහැරන දර්ශනයක් ඒකට තමයි මම කිව්වේ යථාභූත ඥානය කියලා අර රූපය ඇත්ත ඇති හැටිව දකින මට්ටම කියලා කිව්වේ අපි කිව්වේ අර වස්තුවට වැටුණු ඡායාවක තියෙන රූපයේ බඳු අපිට ඇහැට පෙනෙන රූපය කියලා ගත්තාම ඕකේ දැන් ඇට සැකිල්ලක් නාම රූප දෙකක්වත් තියෙනවා කියන්න බෑනේ. තේරෙනවද? චිත්‍ර මාත්‍රයක් වුණාම චිත්‍රයක් කියන තැනට ආවහම පුද්ගලයෙක් ඉන්නවත් නෙමෙයි නාම රූප දෙකක් තියෙනවා කියලාත් නෑ. දිට්ඨිය කියනකොට චිත්‍රයක නාම රූප දෙකක් තියෙනවා කියලා හරි කිව්වේ හැකේද? නෑ. එතකොට ඒ තමයි මේ අන්තිමට මේක තියෙන මේ ඇහැට පෙනෙන රූපික ඇත්තම චිත්‍රය. කියන මට්ටම ආවහම බලනවා විතරයි දකි අල්ලනවා අහනවා අනිත් ආයතන එකකටවත් හසු වෙන්නේ නැහැ පෙනෙනවා විතරයි පෙනෙන රූපේද උපාදාය රූපයක් මහ බුත් ඇසුරු කරගෙන තියෙන චිත්‍ර මාත්‍රයක් විතරයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින දර්ශනයන්නේ ඒකට. ඒ ඒ චිත්‍ර මාත්‍රයක වූ රූපේද ඇහැ නිසා උපද්දපු එක. කියන නුවණත් එනවා. ඔන්න ඔය මට්ටමට ආවහම තමයි යතහ බුත ඥානය කියලා කියන්නේ. අන්න ඒ දර්ශනයේ ඔය දැකීමට තමයි දකින මට්ටම හඳුන්වන සිත් තමයි සෝවාන් මාර්ගයේ ඵලය සකදාගාමි අනාගාමි කියලා කියන්නේ. ඒතරම් ලෝකේ නාම රූපයි කියන දෙකනොත් ඔබට කියනවා. ඒතකොට නාම රූප කතාව කරන ඒ තමයි ඇත්තම ඇත්ත. සංකත ධාතුවේ පිළිසින දකින නියමම තැන එතන. හටගත ධර්මය නිරුද්ධ වෙනවා කියලා දකින තැන. ඔන්න ඔය වගේ දර්ශනයකට තමයි අනුචේතිනික දුර වෙන්නේ. එතකන් නාම රූප දෙකක් දකිනවා කියන තැනට අනුශය තියෙනවා තව. ඒ කියන්නේ දැන් නාම රූප දෙක තියෙන එකක් වුණොත් දකින්න පෙර තිබ්බා දැක්කයන් පස්සේ තියෙනවා කියන මට්ටමක් වුණොත් නාම රූප දෙක මොකද නාම රූප දෙක තියෙනවා තාම යාට. දැන් අනාත්ම ඉස්සලා ආත්මයි දැන් අනාත්මයි නමුත් අනාත්ම උදේ තිබුණොත් ඒ ඇති ඒ නිමිත්තක් හිටියි. හටගෙන නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන්නේ අර නාම රූප කියන මට්ටම බලන්නේ අපිට අපි ගාව තියෙන රාග දේශ මොහ අඩු කරගන්න. සරු කෙලෙසි. එතකොට හිත සමාධිය වෙන. එතකොට තමයි අනුශය කියන මට්ටම දුර වෙන්න ඇත්ත පේන්නේ. ඔකට තමයි මට හැම වෙලෙම මතක් කරන්න දෙන්නේ මෙන්න මේ වගේ තැනක් තියෙනවා කියන එක. දැන් අපි ගොඩක් නතර වෙන්නේ සමහර විටක මේ අලෝපද්දී සමෝහ කියන තැනක එහෙම නැත්නම් අනිත්‍ය දුකයි අනාත්මයි අසුබයි කියන තැනකින් නේ ඒක ඕනේ නැතුව බෑ ඒකට විමුක්ති මුඛ කියලා කියන ලෝකෙන් මිදෙන්න තියෙන උතනේ නමුත් ලෝකේ කෙලවර කියලා කියන්නේ ලෝකෙන් ඈතර වෙන තැන තමයි අන්න අර ආයතනයේ කෙරවල අතන මේ ලෝකයේ බොරුව පුද්ගල භාවයේ ලෝකයේ ඇත්ත තමයි අනාත්ම බව ඊට පස්සේ ඒ නිසා ලෝකෙ මිදෙන්න සුදුසුයි ඒ නිසා ලෝකෙන් අයින් වෙන්න සුදුසුයි කියන තැනකින් ආවම මේ දර්ශනයේ හිත තබලා තමයි ලෝකෙන් අයින් වෙන්නේ එන්නේ වගේ මට්ටම නැති හැම වෙලාවකම අනුශය කියන ධර්මතාවය අනුශය වෙනවා. මොකද මෙහි නාම රූප දෙක බලනකොට බලන්න මේ පැති ඉතුරු වෙනවා. බලන්න ඉතුරු වෙනවා. එතකොට අත්තනාව අනත්තං සංජානාති කියන කෙලෙසි ඉපදලා තියෙනවා. මගේ ආත්මය අනාත්මය හඳුනනවා කියන තැනක මේ තියෙනවා. නාම රූප දෙක අනාත්මයි ආත්මය විසින් නා අනාත්මය හඳුනනවා කියන තැනකින් කියලා අර චන්නන් දිට්ඨිය නම් අනංචරන් දිට්ඨි උපජ්ජති කියලා කියන්නේ සබ්බාසව සූත්‍රේ කය ආකාර දෘෂ්ටියකින් එකක් උපදිනවා කියලා මෙහෙම මෙනෙහි කරන කියලා. ඒ වගේ අනුශේකයෙන් තැන්ට එනකම් අනුක්‍රමයෙන් ওই දෘෂ්ටි ටික ඊට පස්සේ කබලෙන්ක ආහාරය සවිඥානික මෙන්න අවිඥානික වස්තුන්ටත් අයිතිද? කබලෙන්ක ආහාරය සවිඥානික වගේම අවිඥානික වස්තුන්ටත් අයිති. මොකද කබලිකාහාරයෙන් කරන්නේ මොකද්ද? ඕජට්ටමකන් රූපකලාපං ආහාර තීති ආහාර. ඕජාව අට වෙනි කොට ඇති රූපකලාප ගැන එක තමයි ආහාර කියලා කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූපකලාප හදන එක තමයි ආහාරයෙන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ආහාරය නිසා අෂ්ටමක රූපකලාප හැදිලා තියෙනවා. මේ කබලික ආහාරයෙන් කරලා තියෙන්නේ අෂ්ටමක රූපකලාප හදලා. ඒ රූපකලාප රූපේ පිළිසින් සමගන්න කම නිසා තමයි මේක මම කියන තැනකින් අපි පරිහරණය කරන්නේ. එතකොට මම කියලා හරි අපි මේ රූපයට ආස කරලා නම් අපි ආස කරලා තියෙන්නේ කබලින්ක ආහාරයෙන් නැත්නම් සතර මහා ධාතුවට. එතකොට බාහිර වස්තුන් තුල තියෙන අෂ්ටමක රූපකලාප. එතකොට කබලින්ක ආහාරයෙන් හැදුවෙත් බාහිර හැදුවෙත් එකම රූපය. ඒ හින්දා බාහිර තියෙන රූපයේ කබලින් කාහරේ පිටින් දකින්න ගියොත් එයාට වෙනවා මෙතන තියෙන අෂ්ටමක රූප කලාප නේද කියන උත්තරය එනවා. කනබුන ආහාරයෙන් හැදලා තියෙන්නේ මේ සතර මහා ධාතුයි නේද කියන එක. එහෙනම් අපි තණ්හා කරන්න පුද්ගලයෙකුට මේ සතර මහා ධාතුට නේද කියන උත්තරය එනවා. ඒකම එනවා බාහිරිනුත් අපි කෙනෙක් පුද්ගලික හෝ දෙයක් වස්තුවක් කියලා රැවටෙන දෙයක් තියෙන රූපය ඇත්ත මේක නේද? එහෙනම් අපි තණ්හා කරලා තියෙන මේ වගේ රූපයකට නේද කියන උත්තරය එනවා. කබලින්කාහාරි ආධ්‍යාත්මික බාහිර කියන දෙආකාරකෙමත් පෙන්වනවා බුදුරජාණන්. ආදී විභංගයේ එන විභාග වාර දසය විභාග ස්කන්ධ ධාතු ආයතන සත්‍ය ඉන්ද්‍රිය හේතු ආහාර ස්පර්ශ වේදනා සංඥා චේතනා චිත්ත මේවා අපුරන්නේ පෙරදී දේශනා කළ පැහැදිලි කළ ආකාරය නේද පිළිය යුත්තේ කර්මාත්මක පැහැදිලි කළ දෙන්න මේ පෙර දේශනා කළ පැහැදිලි කළ ආකාරය මොකද්ද කියලා දන්නේ නැහැ. කියවන මේ විදිහට වෙන්න ඇති. ඉතින් ත්‍රිපිටකයේ කියවෙන්නේ එහි ක්‍රමයක් තියෙනවා. උදාහරණයක් ධම්ම සම්මේලන ප්‍රකරණයෙන් ලබන්න කියන විට එකම ධර්මපම පුනුම් පුනා කීමක් වෙන දෙයක් දකින්න මේ වේ අර්ථ වෙනසක් තියෙනවා දෙයි පහදා දෙන්න. ප්‍රතිසන්දීදී විඥානේ නාම රූප දැස ගන්නවා කියන්නේ මොකක්ද කරුණාවෙන් පහදා දෙන්න. මගේ වෙලාවට කොලේ ඉඳ තිබුණේ ධම්ම හදී විභංගයේදී මේක තියෙනක දන්නේ මම විස්තර කරලා තියෙනවා ධම්ම හදේ විභංගය කියලා කියන්නේ දහම් හදවත බෙදලා පෙන්නනවා ධම්ම හදේ කියලා කියන්නේ දහම් හදවත විභංගය කියන බෙදනවා දහම් හදවත බෙදලා පෙන්නනවා වගේ මිනිස්සෙක්ගේ ජීවිතයේ හැම දෙයකටම මොන හරි දෙයකට ශ්‍රේෂ්ඨයි උතුම් කියලා මගේ හදවත වගේ කියලා කියන්නේ නේ. ඒ වගේ මේ ධම්ම හදේ කියලා අභිධර්ම කොටසක් තුන බුදුදහමේ හදවත වගේ. සම්පූර්ණ නිවම්මග වේවා යම් දහමක් ප්‍රකට කරගන්නවා නම් භාවනා කරනවා නම් දැනගන්නවා නම් ඒ හරහමයි මුළු විමුක්ති මගම ගොනු වෙලා තියෙන්නේ ධර්මයේ තියෙන හදවත වගේ කරුණු 12ක් තියෙනවා. ඒකේ හැම කෙනෙක්ම ඒ ටික පාඩම් කරගන්න නම් හොඳයි. ඔය හරහා තමයි ඒක තියෙන්නේ ස්කන්ධය කොච්චරක්ද, සහතු කොච්චරක්ද, ආයතන කොච්චරක්ද, ඉන්ද්‍රිය කොච්චරක්ද, සත්‍ය කොච්චරක්ද, හේතු කොච්චරක්ද, ආහාර කොච්චරක්ද, ස්පර්ශය කීයක්ද, වේදනා කීයක්ද, සංඥා කීයක්ද, චේතනා කීයක්ද, චිත්ත කීයක්ද කියලා කාරණා 12ක් තියෙනවා. එතකොට මේ 100ක් තියෙනවා කියලා මාත්‍රිකා කළා ඒකෙම ස්කන්ධය මෙච්චරක් තියෙනවා ආයතන මෙච්චරක් තියෙනවා ධාතු මෙච්චරක් තියෙනවා ඉන්ද්‍රිය මෙච්චරක් තියෙනවා මේ ඊට පස්සේ සත්‍ය මෙච්චරයි ආහාර මෙච්චරයි හේතු මෙච්චරයි වේදනා සංඥා චේතනා චිත්ත මෙන්න මේ ප්‍රමාණය තියෙනවා ඊට පස්සේ මොනවද ස්කන්ධය මෙච්චරක් තියෙනවා කියන මොනවද ආයත විස්තර කරනවා ධාතු මෙච්චරක් තියෙනවා මොනවද ඒ ආයතන 12ක් තියෙනවා කරනවා මොනවද ඒ ආයතන 12 කියලා හොඳට විස්තර කරනවා ඔක්කොම විස්තර කළා මේ ස්කන්ධයන්ගේ මේ ධාතුන්ගේ මේ ආයතනයන්ගේ මේ ඉන්ද්‍රයන්ගේ කාම භූමිය කීයක් තියෙනවද? උප්පත්ති අවස්ථාවේ කීයක් තියෙනවද? රූප භූමියේ කොච්චරක් තියෙනවද? අරූපී භූමියේ කොච්චරක් තියෙනවද? ලෝකෝත්තර භූමියේ කොච්චරක් තියෙනවද? මේවා කුසල් වෙනව කීයක් කුසල් වෙනවද? අකුසල් වෙනවද? අව්‍යාකෘත වෙනවද? මේ විදිහට බෙදලා බෙදලා බෙදලා බෙදලා බෙදලා බෙදලා බෙදලා පෙන්නනවා සම්පූර්ණ අර වහලා තිබුණ යමක් විවෘත කරලා පෙන්නනවා වගේ ඉතාමත් හොඳ නුවණක් පහළ වෙනවා එහෙනම් මම දැන් තේනාසනේ වුණත් පැවිදි වුණත් කෙනෙක් මම ඉස්සෙල්ලාම උගන්වන්න ඔය ටික පුතේ මේ ටික මට කටපාඩම් දෙන්න ඕන කියලා ඔක්කොටම ඔය ටික මම කටපාඩම් කරනවා ඔය ටික හරහා තමයි දැන් කෝච්චියකට යන්න රේල් පාර තියෙනෝනේ ඒ වගේ විදර්ශනා ඥානයක් වැඩෙන්න පාරක් තියෙනවා. මේ ওই ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය හේතු ආහාර කියන මෙන්න මේ ඥානය මේ ධර්මතා ටික ආරම්භය තියෙන නුවණ හරහා තමයි මේ විදර්ශනා වැඩෙන්නේ. මොකද ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් මේකට බලන්න වෙන්නේ. එතකොට ඒ නිසා මේ ධම්මහදී තියෙන කාරණා ටික ඉගෙන ගන්නද ඒ කාරණා ටික තමයි මම පුළුවන් විදිහට ස්කන්ධය ගැන ස්කන්ධය කියන්නේ මෙන්න මේකයි මේ වයි ස්වභාවය ආයතන කියන්නේ මෙහෙමයි කියලා මම පෙන්ලා තින්නේ එතන ධම්මහදේ තියෙන දේවල් වල තමයි මේ පෙන්න පිළිදිට බැලුවම හරි. ඊට පස්සේ ත්‍රිපිටකයේ කියවීමේදී ක්‍රමයක් තියනවද උදාහරණයක් වශයෙන් කියලා ධම්මසංගණේ ප්‍රකරණය කියවෙනට එකම ධර්ම කර්ම පුනපුනා කියමක් වෙන දෙයක් දකිනවා මේවා අර්ථ වෙනසක් තියෙනවා. ඇත්තටම වෙනසක් තියෙනවා. හොඳට බලන්න පුනපුනා කියනව නෙමෙයි හොඳට කියාගන්න ඕගොල්ලෝ සමහරට පාළි දන්නේ. ඕකේ වචනක එක අකුරක් දෙකක් වෙනස් වෙලා තියෙනවා. වෙනස් වුනම අර්ථය ලොකු වෙනසක්. අපි නිකමට කියමු සනිදස්සන මේ සප්පටික රූපං අනිදස්සන අප්පටික චක්කුණා පස්සීවා කියලා තියෙනවා. ওই විදිහටම සනිදස්සන සප්පටික රූපං අනිදස්සන අප්පටික චක්කුණා පස්සතිව සනිදස්සන රූපං අනිදස්සන සනිදස්සන සප්පටික රූපං අනිදස්සන අප්පටික චක්කුණා පස්සිසතිවා කියලා ওই විදිහට එකම එක කියලා කියලා යටින් පස්සීවා පස්සතිවා පස්සිසතිවා කියලා ඔහොම ඔහොම ඔහොම කහරලා පොඩි පොඩි සමාහයට චූටි වචන දෙක කරවලා. ඒ කියන්නේ අතීතයෙන් වර්තමානයෙන් අනාගතයෙන් ওই තුන් කාලෙම මේ පෙන්නනවා. ඊට පස්සේ ඒක අනිත් පැත්තට පෙන්නනවා. ඒකව තහවුරු කරනවා. අනිදස්සන අප්පටිග අනිදස්සන අනිදස්සන සප්පටිග චක්කුණා සනිදස්සන සප්පටිග රූපේන පස්සීවා. ඉස්සෙල්ලා දකින්න පුළුවන් ගැටෙන රූපයක් දකින්න බැරි ගැටෙන ඇහැට ගැටුණා නම් කියලා රූපයක් ඇහැට ගැටෙන එක පෙන්නනවා. ඒ රූපේ ගැනයි මේ කිව්වේ. කියලා. ඊට පස්සේ දකින්න බැරි ගැටෙන ඇහෙන් යම් රූපයක් එක්ක ගැටෙනවා කියලා ඇහෙන් රූපය ගැන කියනවා. ඒ රූපය ගැනයි කියන්නේ. මේ රූපය පෙන්වන්න රූපය පෙන්නලා ඒ රූපය ඇහැට ගැටෙනවා නම් ඒ රූපයයි ගැන. ඇහැ පෙන්නලා මේ ඇහැ රූපෙක ගැටෙන ඒ රූපය ගැනයි කියන්නේ. කියලා දෙපැත්තට පෙන්නනවා. පෙන්නලා එතකොට ඒක අතීතෙනුත් පෙන්වනවා. එතකොට රූපය ආරම්භය අතීතින් තුන් පාරක් පෙන්වනකොට ඇහැ ආරම්භය අතීතින් තුන් පාරක් පෙන්වනකොට එකම වචන හයතරක් කියලා වගේ තේරෙනවා ඔයගලන්ට. නමුත් ඒක අර්ථයක් තියෙනවා. මේ එකම රූපායතනය කියන එක අනිත් ආයතනයකට බෑ අනිත් ආයතනයකට හසු වෙන්නේ අනිත් ආයකට ගෝචර මේ ඇහැ අනිදස්සනයි රූපය විතරමයි සනිදස්සන ඇහැ කවදාවත් දකින්න බෑ රූපය කියන එක විතරමයි දකින්න පුළුවන් කියන එක තහවුරු කරනවා නේද මේ නැවත නැවත නැවත නැවත. එතකොට ඇහැ බලන්න පුළුවන් ඇහැ පේනවා ඇහැ දකින්න පුළුවන් කියලා කෙනෙක් එනවනේ මේ රූපායතන නොදන්න කම නිසා ඇතිවෙච්ච කෙලෙසක් නේද කියන උත්තර එනවා ඉතින්. ওই විදිහට ඇහැ කියන එක කවදාවත් දැක්කෙත් නැහැ. දකින්නත් බෑ. දකින්නවත් නෙමෙයි කියලා තුන් කාලෙම පෙන්නනවා. පෙන්නලා ඒබඳු ඇහැකින් දකින්න පුළුවන් වෙච්ච රූපයක් දකින රූපයක් දකින්න පුළුවන් වෙන රූපයක් තියෙන. ඒ රූපයයි මේ කියලා හොඳට මේ ආධ්‍යාත්මික පැත්ත පෙනෙන්නේ නැති ඇහැකිනුයි පෙනෙන රූපේ දැක්කේ කියලා මෙච්චරයි ඕගොල්ලන්ට දකින්න පුළුවන් කියන කාරණාව හොඳට තහවුරු කරනවා. ඔය කියන වචන ටික බැලුවාම ඉබේම ඒකලස් ටික දුර වෙන්නේ. ඒ කියන්නේ ඇහැ කවදාවත් එහෙනම් බලන්න බෑ කණ්ණාඩියකට තිබුණත් ඇහැ පෙන්ල නෑ. එහෙනම් ඒද මේ මේ වර්ණ සටහන ගැන තමයි කිව්වේ බුදුහාමුදුරුවෝ. තව රූපයක් දිහා බැලලා ඇහැ දකින්න බෑ. ඒක රූපයක් විතරයි. ඇහැ පේන්නේ නැහැ කියලා තහවුරු කරනවා මේ තුන් පාරක්. ওই විදිහට ඒ හැම එකකම ලොකු අර්ථයක් තියෙනවා. පොඩි වචනයක් වෙනස් ඇති පොඩ්ඩක් බලන්න අපිට නිකන් තේරෙන්නේ ඒ විශාල ප්‍රමාණයක් එක විදියටම කියාගෙන යනකොට අපි නොතේරෙන ආධුනික කෙනාට අර අතරමැද ඇතුළේ වචනක චූටි අකුරක් වෙනස් වෙනකොට පේන්නේ නැහැ. නේද? දැන් කොහොම ටික එකම විදිහට තියෙන්නේ මැද අකුරක් හරි දෙකක් හරි වෙනවා. පොඩ්ඩක්. පස්සති පස්සි කියන්න වෙනකොට 100 කියලා. එච්චරයි. අකුරයි වෙනස් වෙලා තියෙන්නේ. එතක නමුත් අර්ථය ගොඩක් වෙනස්. ඒ වගේ තියෙන්නේ. ඊගාවට ඔය ධම්මසංගය වගේ ත්‍රිපිටකය බලද්දී මේ සූත්‍ර එහෙම කියවත් තව කෙටි ක්‍රමයක් තියෙනවා ඉගෙන ගන්න කෙටි ක්‍රම කියන්නේ ඔයගලන්ට හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ ගාථාවක් හරි හම්බ වුණා. සූත්‍රයක්නේ හම්බුනේ මේකෙන් චතුරාර්ය සත්‍ය පෙන්වන්නේ කොහොමද? මේ සූත්‍රයෙන් චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න කොහොමද? තථාගතයන් වහන්සේ මේ මොකද හැම වචනයක්ම බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහායි පෙන්වලා තියෙන්නේ. එතකොට අපි කොහොමද මේ සූත්‍ර මේ ගාථාවෙන් චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්නේ? චතුරාර්ය සත්‍ය බලන්නේ. කියන හැඟීම අපේ තියෙනුන බලන්න ඉගෙනගෙන තියෙනවා. එතකොට ගාථාවක් වුණොත් අපි දන්නවා මේක දකිනකොට මේ ගාථාවේ සත්‍ය මෙච්චරක් පෙන්නනවා. ඊටු සත්‍ය ටික මම අධ්‍යයනයෙන් ගත යුතුයි. කියන එක දන්නවා. සූත්‍රයක් බලනකොට මේ සූත්‍රයේ මේ සත්‍ය ප්‍රකට කරගන්න හදන්නේ. මේ සූත්‍රයෙන් මේ සත්‍යයි මේ සත්‍ය දෙකයි ප්‍රකට කරන්න හදන්නේ. ඊතුරු සත්‍ය ටික ගන්න ඕනේ අපි. එතකොට අන්නේ ලක්ෂණ ටික ඉතල හඳුනා ගන්න ඕනේ. අපි කියමු එතනදී මුළු ශාසනය කුත්තලක හරියි කොතනක හරි මූලික න්‍යායක් තියෙනවා සමුදේ සත්‍යයට අයිති වචන නමයක් තියෙනවා. ওই වචන නම ඉගෙන ගන්න ඕනේ. මාර්ග සත්‍යයට අයිති වචන නමයක් තියෙනවා. ওই වචන නම ඉගෙන ගන්න ඕනේ. එයා දන්නවා මේ වචන නමයට ඇතුළත්ව එන ඔක්කොම අර්ථ ටික සමුදේ සත්‍යයට යයිති. මේ වචන නමයට ඇතුළත් වෙන ඔක්කොම වචන ටික මාර්ග සත්‍යයට යයිති. සමුදය සත්‍යයේ ඵලයේ දුක මාර්ග සත්‍යයේ ඵලයේ නිවන කියලා ටග්ගල මෙයා චතුරාර්ය සත්‍ය අඳුරගන්න දන්නවා. සමුදය සත්‍යයේ වචන නමය සමුදය කියන්නේ හේතුවනේ දුක ඇති කරන හේතුව. ඒ හේතුවේ ඵලය මොකද්ද? දුක. එතකොට මාර්ග මේ වචන නමයෙන් පෙන්වන පෙන්වන්නේ මාර්ගය. මාර්ගය නැමැති හේතුයේ ඵලය මොකද්ද? නිවන. එතකොට දුකයි නිවනයි දෙක ඵලයක්. දුකයි නිවනයි දෙක ඵලයක්. මේක ලෞකික ඵලයක් මේක ලෝකෝත්තර ඵලයක්. සමුදයයි මාර්ගයයි දෙක හේතු. මේක දුකට හේතුවක් මේක නිවනට හේතුවක්. එතකොට මූලික වචන නමය තමයි සමුදය සත්‍ය ඇතුළේ මේ වචන ටික හිතාගෙන මේ වචන වල අදහස් ඇතුළු සූත්‍රයක් හරි ගාථාවක් හරි ගියා බැලුවම ශනික වේට හඳුනගන්න පුළුවන්. ඕක තමයි උතන තියෙන න්‍යාය වෙන මොකුත් නැහැ. සූත්‍ර බලනකොට අර්ථයක් ගන්න තියෙන්නේ අපි ගාව ඒ හැඟීම තියෙනවා. හැම වෙලෙම නික්කම ධාතුව තියෙනවා. ඒක සූත්‍රය දිහා බලන්න ඉස්සෙල්ලා අපි ගාව හැඟීම තියෙන්න ඕනේ මේ සූත්‍රයේ අර්ථය මතුවෙන්නේ එතකොටයි. අපි ගාව ඒක ඒ දහම් වට පිටාව නැතුව මේක දිහා බැලුවාම වචන ටිකක් විතරයි තියෙන්නේ. අපි ගාව තියෙන කෙලෙස් එක ගැටිතව තමයි එන්නේ. එතකොට සමුදය සත්‍ය අසුර කරන වචන නම මොකද්ද? අවිද්‍යාව භව තණ්හා කියන මූලික කෙලෙස් දෙක තියෙනවා. ඊට පස්සේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා පරිඋත්ථාන මට්ටම ඒ කියන්නේ මේ ඊගාව මට්ටමට රළු කෙලෙස් තුනක් තියෙනවා. නිට්ටයයි, සැපයි, ආත්මයි, සුභයි කියලා විපල්ලාස හතරක් තියෙනවා. ඔන්න ඔය පද නමය මුල් කරගෙන තමයි තියෙන ඔක්කොම කෙලෙස් තියෙන්නේ. ඔක්කොම අකුසල තියෙන්නේ. යම් තාක් අකුසලයේ කියලා කෙලෙස් කියලා දුක්ඛ සමුදය කියලා සමුදය සත්‍යය කියලා යම් තාක් දේවල් තියෙනවා ওই වචන නමයට ඇතුළත්. එතකොට ওই වචන නමේ දන්නවනම් පිටකේ පුරාවටම ජීවිත පුරාවටම කතා කරන සමුදය සත්‍ය ඔක්කොම ටික දන්නවා මෙයා අයිති මේකට. තණ්හාව කිව්වොත් ලෝභය, තණ්හාව, කැමැත්ත, ඇලීම, රාගය කිව්වම දන්නවා මොකද්ද? ලෝභ කියන කියලා මේ මොලේට කියන නත් එකක් නේ. ද්වේෂය, අකමැත්ත, පටිගය ගැටෙනවා කිය කිය කොච්චර වචන කිව්වද ද්වේෂය කියන තැනට අවිද්‍යාව, මෝහය, නොදන්නාකම, මෝඩකම මේ කිය කිය කොච්චර වචන කිව්වද මෝහයට මේ වචන කියලා දන්නවටක් ගාලා. ඒ වගේ එයාට පිටකේ කොතනක හරි වචන ටිකක් හමුරු දන්නවා මේ ටික ඔක්කොම මේ සමුදේ සත්‍යයටයි තියෙන්නේ. කියන තැනකින් ගන්නවා. ඈ? මොකද්ද? අවිජ්ජා භව තණ්හා ලෝභ දේශ මොහ ලෝභ දේශ මොහ නিত্য සැප ආත්ම සුභ නিত্য සැප ආත්ම සුභ ඊට පස්සේ හරි නේද ඊට පස්සේ කුසල පැත්ත නැත්නම් මාර්ගය වචනය කරන වචන නමයක් තියෙනවා මොකද්ද? සමත විපස්සනා සමත විපස්සනා අලෝභ අද්වේෂ අමෝහ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සමත විපස්සනා අලෝපද්දේ සමෝහ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියලා. මොන හොඳට බලන්න ලෝභ දේශ දෙක නැති කරන්න තුන නැති කරන්න අලෝභ දේශ සමෝහ තුන තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ධර්මතා හතරෙන් නිත්‍යයි සැපයි ආත්මයි තියෙනවා. මූලක් වේස දෙක නැති කරන වෙන මොකුත් නෑ භාවනා විතරයි. අවිද්‍යාව භවතණ්හා කියන දෙක නැති කරන සමථ විපස්සනා කියන වචන දෙක විතරයි තියෙන්නේ. මූලක් වේස නැති. එතකොට ඔය වචන නමය මාර්ග සත්‍යය. යම් තා කුසල් කියලා, යහපත් කියලා, හොඳක් කියලා තියෙනම් ඒ ඔක්කොම ටික ලැබෙන්නේ කුසලයයි කියලා යහපතයි කියලා හොඳයි කියලා නිවන් මාර්ගයයි කියලා යමක් තියෙන ඔක්කොම ওই වචන නමේ තියෙනවා. ওই වචන නමේ ඵලය මොකද්ද? නිවනයි. එතකොට මේ වචන නමේ ඵලේ ওই ටික ගත්තට පස්සේ ඉතුරු වෙන ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය හේතු කියලා මේ හේතු කියලා ඔය තියෙන ධර්මතා ටික තියෙනවනේ ස්කන්ධ ධාතු ආයතන කියලා හේතුන්ගෙන් හටගත්ත යම් තාක් දේවල් පෙන්නනවා නම් දකින්න එයාට අගලන මේක දුක කියලා. ඔය සමුදයයි මාර්ගයයි කියන ටික අරගත්තාම කෙලෙස් සහ නුවණ කියලා දන්නවා. මේ ටිකට අමතරව තියෙන ස්කන්ධ කීව ටිකක් ස්කන්ධ ධාතු ආදියන් තියෙන මේ ඔක්කොම දුක්ඛ සත්‍ය කියලා දන්නවා. පර්යායයි. ඊට පස්සේ මේ ධර්මතා තුනේම අතහැරීම නිවනයි කියලා ගන්නවා. ධර්මතා තුනේම අසංගතය කියන්නේ මේ ධර්මතා තුනම අතහැරීම. ඒක ওই වගේ කෙටි ක්‍රම ටිකක් තියෙනවා. එහෙම තමයි ওই සූත්‍ර බලනවා නම් ඉතින් මේ ක්‍රමය කියන්නේ වෙන එකක් නෑ. ඊට පස්සේ ඔය අභිධර්ම එහෙම ඉගෙන ගන්නවා නම් මේ ක්‍රමයේ ඉතින් පහසුයි නමුත් ඉතින් ටිකක් වෙහෙසෙන්න ඕනේ නෝනයි. මොකද වචන 266කින් තියෙන මුළු අභිධර්ම පිටකෙම. වචන 266. එතකොට මේ වචන 266 පුළුවන් නම් අභිධර්මයේ පුළුවන්. ප ဋ ාණ කියන්නේ අනන්ත ණය සමන්නාගත ප ဋ ාණ මහා ප්‍රකරණය කියලා කියන්නේ. ඒ ප ဋ ාණ ප්‍රකරණේ ලියලා තියෙන පෙය්‍යාලං ක්‍රමයක් තියෙන කෙටි කළ කෙටි කළ. ඒක දිගහැරියොත් අදටවත් නෑ ලෝකේ ඒ සා විශාල ග්‍රන්ථයක්. න්‍යාය මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ කවදාම ලියවිලා නැහැ කියන කොළ කෝටි ගාණකින් යුක්ත පොතක් වේ. ප ဋ ාණ. ওই මුළු ප ဋ ාණෙම වචන කීයේ තියෙන්නේ? 290යි. ප ဋ ාණෙම තියෙන වචන අනුවයි. ඔය අභිධර්මයේ පෙන්වන ධම්මසංගිනේ පෙන්වන වචන 266යි 66ට සූවිසි ප්‍රත්‍ය කියලා එකක් එකතු වෙලා තියෙනවා. ප ဋ ාණේ පෙන්වන ප්‍රත්‍ය 24ක් තියෙනවා. 24 66න් එකතු වුණා කීයද? 299. මොකද මේ ප්‍රත්‍ය 24 මේ 266ට නගලා තමයි පෙන්වන්නේ. ඒ නිසා මේ තින් ඕවේ ඉගෙන ගන්නවා කියන්නේ ඔන්න ඔය න්‍යායන් ටික ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඒක අනන්ත න්‍යායක්. හරෝ හරෝ කරකෝ කරකෝ බලන්න පුළුවන්. <laughs> ඉතින් මේ ඔය වගේ ක්‍රම තියෙනවා. සූත්‍ර කියවනවා කියලා පොඩි කරුණු ටිකක් තියෙනවා හඳුනා ගන්න. ඒක හඳුනාගත්තාම දැන් අපි කියන ගාථාවක් ගත්තොත් සබ්බපාපස්සා කරන කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝදපණ නේතම් බුද්ධාන ශාසනං කියවා මේ ගාථාවේ සත්‍ය කීයක් තියෙනවද? ඈ සත්‍ය හතරක් තියෙනවා මොකක්ද කියන්න බලන්නද සම්බ පාපස්සා කරනවා සියලු පව් නොකිරීමක් තියදී මේ සමුදය සත්‍යය. සියලු පව් කරන්න එපා කියලා කියන්නේ සමුදය සත්‍යය. කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධහන කියන දෙකම මාර්ග සත්‍යය. සමුදය සත්‍යය මාර්ග සත්‍යය විතරයි තියෙන්නේ. ඉතුරු ටික අපි ආධ්‍යාත්මයෙන් ගත යුතුයි. යම් නොකරන් දෙපා කියපු අකුසලයක් තියෙන මේ සම්දී සත්‍ය ඕක කළොත් ඒකේ ඵලයේ දුක. යම් කුසලස උපසම්පදාවත් හිත පිරිසුදු කර ගැනීමක් තිබුණා මේකේ ඵලයේ නිවන. සත්‍ය දෙකක් තියෙයි. දෙකයි පෙන්වලා තියෙන ඉතුරු දෙක අපිට අංගල ආධ්‍යාත්මයෙන් ගත යුතුයි. ඒ වගේ අපි දන්නා සූත්‍ර කියනවා හඳුනගෙන තියෙනකොට දැන් අපි දැක්කන පව් කියලා යමක් තියෙනවා නම් ඔය ඔක්කොම වචන නමේ හරහන තියෙන්නේ. කුසලස උපසම්පද සචිත්ත ප්‍රයෝදපණන් කියවනම් අර කුසල කියපුවල වචන නම් මේට අයිතිවයි තියෙන්නේ. එතකොට මේකේ තියෙන්නේ සත්‍ය දෙකක් ගැන විතරයි. එතකොට අපි දත යුතුයි මේකේ ඵලය දුක මේකේ ඵලය නේද? ඒ වගේ ගාථාවක් දැක්කහම සූත්‍රයක් දැක්කහම හොයාගන්න පුළුවන් වෙනවා. මොකද්ද? සමත විදර්ශනාවම එක එක මට්ටමට මේ ওই වචනෙන්ම අර්ථය ගැඹුරට යනවා. සමතය කියන එක ඒ මට්ටමට සාපේක්ෂව ගැඹුරට යනවා විදර්ශනාව කියන එක ඒ මට්ටමට අනුසිද්ධිරු වෙන ලෝකෝත්තර දර්ශනය දක්වා වැඩෙනවා. අලෝපද්දිසා මොහොමත් එහෙම. අලෝපද්දිසා මොහොමත් ලෞකික මට්ටමේ ඉඳලා අර අර මොනත් එක්කම අලෝපද්දිසා මොහොම එන්න එන්න ලෝකෝත්තර සිතක තියෙන අලෝපව අධිසමෝ දක්වාම වැඩෙනවා. කතා වෙනවා. ප්‍රතිසන්දි විඥානයේ නාම රූපයට දැස ගන්නවා කියන්නේ මොකක්ද? ඒක කොහොමද මම පැහැදිලි කරන්නේ? මේ ඒ කියන්නේ දැන් අපිට පුළුවන් ඒක මෙහෙම ගත්තාම ප්‍රතිසන්දියේදීම විතරක් නෙමෙයි අර මම උදේ කතා කළේ විඥානයේ පිහිටියාම නාම රූපයට දැස ගැනීම වෙයි කියලා. ඒ කියන්නේ අපි මොනවහර දෙයක් කරන්න ඉස්සර වෙලා කරන්න ඕනේ කියන කියන්න ඕනේ කියන අදහස ඇති කරගෙන සිහි කළා ඒ සිහි සිහි කරගත නාම ධර්ම වලට අනුව සිතෙන් චිත්ත මේ කයට බහලන එක තමයි චිත්තජ රූපයක් හදලා කයට බහලන එක තමයි අපි මේ කරන්නේ. ඒක තමයි අපිට අත උස්සන්න පුළුවන්. අර මම කිව්වේ දැන් අපිට මේ අපි බැනේ මේ අත නිකන් තිබුණාට උස්සන්න බෑනේ. අපි ඒක ඇතුළට බහලා අත අත ඇතුළට බහලා ඉවරලා අත උස්සනකොට මේ රූපේ කමිසය අතත් ඉස්සෙනවනේ. ඒ වගේ දැන් අත මෙහෙම තිබුණාට මලමිනියක් වගේ මේක උස්සන්න බෑ. ඔක්කන්ති නාම රූපං කියන්නේ හිතෙන් මේ විදිහම නාම ධර්ම වලින් මනෝමය අතක් හදලා මේ කයට බහලා තමයි මේ අත උස්සන්නේ. විඤ්ඤාප්ති රූප කියන්නේ. එතකොට තමයි ඒකට ඔක්කන්ති නාම රූපං කියලා කියන්නේ. ඒ විදිහටම මේ කය ගෙනියන්න මේ සිත කයට බහලා ඉවරලා තමයි සිත කයට බහලා සිතෙන් යම් කිසි චේතනාවක් උපදිනකොට කය යෑම වෙන්නේ. එහෙම නැතුව සිත කයට බහලා නැතුව යමකින් චේතනාව කරගත්තට යන්නේ යන්නේ. ඒ නිසා ඔන්න ඔහොම එකකින් තමයි ඒකට ඔක්කාන්ති නාම රූපං කියලා කියන්නේ. මේ ආයතනය සවිඥානික වෙන්න හිතලා නාම ධර්ම අරමුණු කරලා බලන්න ඕනේ කියන අදහසින් හිත ආයතනයට යොමු කළාට පස්සේ ඇහැ සවිඥානික වෙන්නේ. එතකන් ඇහැ සවිඥානික නැහැ. ඇහැ එතකන් ඇහැ නිසා උත්තර ටික මෙහාට එනවා මිසක, පෙනීම ඇතුළට එනවා මිසක බලනවා වෙන්නේ නැහැ. වස්තුවක් බලනවා කියනකොට අර අපි කිව්වේ සීමා කරනකොට සිත රූපයට බැසගෙන බහැලා තමයි වෙන්නේ. ඔකට ඔක්කන්ත කියලා කියන්නේ ඒක මේ හිත කයට බහලන්න ඕනේ. බහලනවා කියන්නේ. සිත කයට බහලනවා, කය සිතට බහලනවා කියලා ධර්මතා දෙකක් තියෙනවා. දැන් කාම භූමියේදී අරමුණු පරිහරණය කරන අපේ සිත මේ කයට බහලා, කබලින් ආහාරයෙන් යුක්ත කයට බැසගෙන ඉන්නේ මේ දැන්. මලමිනියක් මේ රූපේ යන්න එන්න පෙනේම උකුත් නැහැ. එතකොට මේ කයට හිත වහලා ඉවරලා තමයි දැකීම එහෙම කරන්නේ. එතකොට කය කයට හිත බැහැලුවාම හිතේ හැකියාව කයේ හැකියාවට සීමා වෙනවා. කයේ තියෙන හයියෙන් කරන්න පුළුවන් දේක් විතරයි හිතට පුළුවන්. ඊට පස්සේ හිත දියුණු වුණාම කය හිතට බහලන්න පුළුවන්. මේ හිතට මේ කය හේමම ගන්න පුළුවන්. දැන් අපි ඌගල උඩ පනිනවා කියලා කරන්නේ. හිතේ හැකියාවෙන් කය උසනවනේ. ඒ විදිහම හිතේ හැකියාවට කය බැලුවාම කයෙන් වැඩගත් හැකි හිතේ වේගයෙන්. හිතට දැන් හිතේ වේගයෙන් හතට ගිහින් එන්න පුළුවන් නම් කයටත් ඒ වේගයෙන්ම කයත් අරගෙන ගිහින් එන්න පුළුවන්. කිනවටට පුළුවන් කය හිතට බැලුවාම. ඕරම් භාගයේ සංයෝජනගේ ඕරම් භාගය කියලා කියන්නේ යටට බස් වෙන යට. හිත කයට බහලනවා. යට කොටස කියන්නේ ඒකයි. හිත කයට බහලනවා. උද්දම් භාගය කියන්නේ උඩ. කය හිතට බහලන්න පුළුවන්. ඒ වෙලාවට හිතේ වේගින් වැඩ කෙරේ. ඒ නිසා මේ හිත කොහොම ස්වභාවයෙන්ම උඩට වැඩ කරන්නේ. උඩට වැඩ කරන හිත හරි ආයාසයෙන් පුරුදු කළා පුරුදු කළා බොහොම අමාරුවකින් තමයි මේ ඇදගල බැඳලාගෙන තියාගෙන ඉන්නේ. දැන් අපිට අපහසුයක් වුණාට මේ ලොකු වෙහසක් අපි දරන්නේ ඒ නිසායි. අපි දන්නේ මේ සංයෝජනේ පවත්තන්න පුදුම වෙහසක් දරන්න වෙනවා. අපි කියමු හොඳට ගෑස් ගහලා ගෑස් පුරවපු ලොකු බැලුනයක්. ගත්තොත් මොනතරම් වේගයක් තියද උඩට අදින්න. ඕක පහතට ඇදගෙන ඉඳ අපිට මොනතරම් වේගයක් ඕන වෙයිද? දැන් ශූන්‍ය කැලේ පහක් ගහලා අපි උඩට යන බැලුම ඇද්දල බැඳගෙන ඉන්නවා නම් ওই බැලුම උඩ යන්න ස්වභාවයෙන් උඩට හදන්නේ නමුත් ලොකු පරිශ්‍රමයක් දරලා නේද ඇදගෙන ඉන්නේ. ඇදගෙන. එතකොට එක හොද්දට හයිය එකවර පටකින් බැඳලා තිබුණා තියන්නේ නැහැ. පහකින්ම බැඳලා තියෙන. කොහොමද තියන්නේ නැන්නේ. ඒ වගේ මේ හිත ස්වභාවයෙන් උඩට වැඩෙන හිත රූපයේ කුණ්‍යක වගේ සද්දේ ගන්ධයේ රසයේ ස්පර්ශ කුණ්‍යක වගේ මේ කුණ්‍යේ හයක් ගාලා ඇදලා තියෙන්නේ. මේ ඇදගෙන ඉන්න ඇදිල්ලට පුදුම වෙහසක් අපි දරන්නේ. අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ චිත්ත දුකක් විඳලා දුක් විඳින්නේ අපි. එයා අර අර බැලුම ඇදගෙන ඉන්නවට වඩා 10000 ගුණයක වේගකින් අපහසුවක මේ ඇදගෙන ඉන්නේ. අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසායි මෙච්චර තෙහෙට්ටුවක් මෙච්චර අපහසුාවක් මේ කයක තියෙන්නේ. මේ කයක තියෙන්නේ. එතකොට මේ බැරි වෙලා මේ වරපටවල් පහ කැඩුනොත් අර බැලුම උඩට වැඩ කරන මගේ මේ හිත මෙහාට ගන්නවා කියන එක ලේසි නෑ. ආපහු. හිත උඩටමයි වැඩ කරන්නේ. ස්වභාවය. ඒ වෙලාවට තමයි අනාර බැලුම ඇද්දගෙන ඉන්න එකට තමයි ඔක්කන්ති නාම රූපං කියලා කියන්නේ. මේ හිත කයට බහලා තියෙන හරි අමාරුයි. නමුත් ඒක අපිට තේරෙන්නේ නෑ. ඊට වරපට වලට කැඩනම උඩටමයි යන්නේ වගේ. එතකොට තමයි හිත කයට බහලනවා කියලා කියන්නේ. ওই විදිහටයි තියෙන්නේ. ඉතින් ওই නීවරණ චිත්තේ ගෙවා ගන්න ටිකට තමයි අමාරු. ওই ටිකට තමයි වරපටවල් පහ තියෙන්නේ. වරපටවල් පහ කැඩුනහම කැඩෙනවා වගේ තමයි අනර නීවරණ ධර්ම ටික අතහරින්න තියෙන්නේ. එතකොට කොහොමද ස්වභාවිකම උඩට තමයි ඒක වැඩ කරන්නේ. හරි. ඒ ප්‍රශ්නේ ඉවරයි. සවුමද තියෙන්නේ? දැන් අද අන්තිම දවස. සූත්‍රයක් ලැබිලා තියෙන්නේ අවිද්‍යාව, කර්ම, සංහා, ආහාර කියලා විස්තර කරගෙන. ඔව්. එතකොට අචේතනික රූපයක්. කොහොමද ආහාරය විස්තර කරන්නේ? ධානයක් විදිහට වඩා පොතේ. කොහොමද ආහාරය අචේතනික රූපයක් හැදිලා තියෙනෙත් අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන්. අපි රතු පාට කණ්ණාඩිය දාගෙන දැන් පිටියේ සුදු පාටනේ. රතු පාට කණ්ණාඩිය දාගෙන පිටිය දිහා බැලුවොත් පිටිය මොන පාට වෙයිද? ඔබතුමාගෙන් අහුවොත් බිත්තිය රතු පාටට පේන්නේ මොකක් හින්දාද කියලා ඔබතුමාට මොකද කියන්නේ? මොකද ඒකට තියෙන හේතු ටික කියලා අහුවොත්. කන්නාඩි දින හේතු ටිකනේ කියන්න වෙන්නේ. වෙන හේතු ටිකක් තියෙද? ඒ වගේ මෙහි අපිට මෙහෙම රූප ටිකක් වෙනෙනකොට මේ රූපය හැදිලා තියෙන්නේ මොකද්ද කියලා අහුවොත් ඇහැ හැදිච්ච හේතු ටික තමයි කියන්නේ. මොකද ඇහැ නිසායි මෙහෙම රූප හදා තින්නන්නේ. මෙහෙම රූපයක් හදලා පෙන්වන්නේ ඇහැ නිසායි. එතකොට මේ රූපෙට කියන්න වෙන්නේ මොකද්ද? ඇහැ හැදිච්ච ප්‍රත්‍ය ටික. ඇහැ හැදිලා තියෙන අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාරයන්ගෙන්. සුද්දාෂ්ටකයේ තියෙන තැන අර අපි කිය ඩොට් තියෙන තැනක මේ ඇහෙන් නම් මෙහෙම වර්ණ සටහනක් හදලා පෙන්වන්නේ දැන් මේ පේන රූපය හැදිලා තියෙන්නේ මොකෙන්ද කියලා ඇහුවොත් අපිට කියන්න වෙන්නේ ඇහැ හැදිච්ච ටිකෙන්. අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාරයෙන් කියලා. ඒ නිසායි බුදුරජාන් වහන්සේ බඹයක් වමන ශරීරය තුලින් ලෝකේ පනවමු කියලා කිව්වේ. දැන් ලෝකේ කියනකොට ඇහත් ඇති, රූපයත් ඇති, චක්කු විඥානෙත් ඇතිනේ. කනත්, ශබ්දය, සෝත විඥානෙත් ඇති. අපි ඇහත් භවයක් මොන ශරීරයට අයිති හිතත් අයිති කියලා අපි හිතනවා. ගොඩක් දෙනෙකුට රූපය අයිති කියලා හිතාගන්න බෑනේ. ඔතනමයි අවශ්‍ය තැන. නමුත් බඹයක් වුණ ශරීරෙට ලෝකයේ අයිති නම් ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය ඔක්කොම බඹයක් වුණ ශරීරෙටයි අයිති. ඒක වෙන්නේ කොහොමද? ඇයි එහෙම කියන්නේ? මොකද හිතේ තියෙන කර්මජ ගති ටිකට ගති ටිකක් මහ භූත රූපයක් දෙන්න නිසා ඉන්න ඇහැ හැදිලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හාවෙන් නම් ඒ බඳු ඇහෙන්න මෙබඳු රූපයක් හදලා පෙන්වන්නේ. එතකොට මේ රූපයේ තියෙන අයිතිකරුවා රූපය හදන්න හේතු ටික මොකද්ද මේ ඇහැ හදන්න තියෙන හේතු ටිකමයි. ඇහැට තියෙන අයිතිකරුවම තමයි කියන්නේ. ඇහැ නැතිනම් රූපය කියන එකකට අත්දැකීමක් නැහැ. අපිට නිකන් හිතෙන්නේ රූප ලෝකේ තියෙනවා. අපි උපන්නත් නැතත් අපිට හම්බුනද රූප තියෙනවා. අපි ගාව තියෙන ඇහෙන් තියෙන රූප ටික දකින්න කියලානේ අපි හිතන්නේ. නේද? අපි ගාව තියෙන ඇහෙන් තියෙන රූප ටික දකිනවා කියන. නමුත් හොඳට මතක තබා ගන්න තියෙන රූප දකින මම මේ කතා කරන දර්ශනයේම වටිනාකම උතන තියෙනවා. මුළු බුද්ධ දේශනාවේම අර්ථය ඕක. ලෝකෙ බොහෝ දෙනෙක් බොහෝ අය ඉන්න පුළුවන් මේ පෙනෙන දේ නරක දේවල් කරන්න එපා හොඳ දේවල් කරන්න කියලා බෙදෙන ආගම ආගම් ශාස්ත්‍රවල බොහෝ අය ඉන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ හොඳ නරක කියන දෙකෙන්ම ඔබට ගියා කියලා පෙන්නුවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලෝකය කියන එක ඇති වෙච්ච හැටි හා නැති වෙච්ච හැටි. ලෝක සමුදය සහ ලෝක නිරෝධය කියන එක ලෝකංච පඤ්ඤාපේම ලෝක සමුදයෙන්ච පඤ්ඤාපේම ලෝක නිරෝධංච පඤ්ඤාපේම. ලෝක නිරෝධ ගාමනේ ප්‍රතිපදංච පඤ්ඤාපේම. කොහොමද? හිමස්මින් ව්‍යාමවත්තේ කලේබරේ සසඤ්ඤම්මි සම්නකේ. මේ සංඥා සහිත මනස සහිත බම්බයක් වම ශරීරය තුලින්ම ලෝකයක් ලෝකයක් තියුම නැතිවම නැති කරන මගක් පනවනවා. එතකොට අනිත් අය බාහිර තියෙන ලෝකේ කැලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳ උගන්වනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය උනේ එකට හාත්පසම වෙනස් එකක්. දැන් ලෝකේ හැම දර්ශනයක්ම පෙන්වන්නේ අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලත් මේ ලෝකෙ තිබුණා. තියෙන ලෝකෙට තමයි අපි උපන්නේ. ඉපදිලා මේ තියෙන ලෝකේ අපි ජීවත් වෙනවා. අපි මැරිලා යනවා ලෝකේ තියෙනවා. කියන තැනක තමයි හැම ආගමක්ම දර්ශනයක්ම තියෙන්නේ අපේ මානසික මට්ටම තියෙන්නේ. ඕකට තමයි මේ ලෝකේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ඊට වඩා ගොඩක් වෙනස් එකක් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකද්ද? ආයතන හය උපන්න කල්ලි ලෝකේ උපන්නේ. ආයතන හය පැවැත්මයි ලෝකේ පැවැත්ම. ආයතන හය නිරුද්ධ වීම ලෝකේ නිරුද්ධ වෙනවා කියලා දර්ශනයක්. හේමවත සූත්‍රයේදී හේමවත යක්ෂය අහන්න බුදුරජාණන් වහන්සේ ඉන්නේ කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කිස්මින් කුබ්බති සන්තවං කිස්මින් ලෝකේ උපාදාය කිස්මින් ලෝකෝ විහඤති කුමක් හට ගැනීම ලෝකයේ හටගත්තද කුමක් ඇති කල්ලි කෙලෙස් රැස් වෙනවද? කුමක් ඇසුරු කරගෙන ලෝකේ පවතිනවද? කුමක් නිසා ලෝකය වෙහෙසෙනවද කියලා හේමත යක්ෂ බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චස්සු ලෝක සමුප්පන්න ආයතන හය උපන්න කලි ලෝකේ උපන්නා චස්සු කුබ්බති සන්තවං ආයතන හය අසුර කරගෙනම කෙලෙස් රැස් වෙනවා චන්නමේව උපාදාය ආයතන හය අසුර කරගෙනම ලෝකේ පවතිනවා චස්ස ලෝකෝ විහඤ්ඤති මේ ආයතන හය ඇති කල්ලිම ලෝවැසිතම වෙහෙසටපත් වෙන දුකටපත් වෙන ආයතන හය පැවැත්මමයි දුක කියලා කියන්නේ කියලා උත්තර දෙන ඔයකේ උත්තර දේශනාව අහලා ඉවරනකොටම සෝවාන් හේමන්ත යක්ෂයා ඉතින් මොකද මේ දර්ශනේ එච්චර තියුරයි එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ ලෝකයේම බඹයක් වුණු ශරීරයෙන් පැනෙව්වේ උන්ව හේතුව නිසා ලෝකේ හැම කෙනෙක්ම පෙන්වන්නේ තියෙන දෙයකට. නමුත් බුදුරජාන් වහන්සේ හොයාගත් දර්ශනය තමයි මේ ලෝකය කියනක ආධ්‍යාත්මික ආයතනයේ ලෝකේ උපද්දලා ලෝකේ උපද්දලා පරිහරණය කරන එක. ඒකට මම අර කතාවක් කිව්වා මේ කියන්නේ මේ මම මේ ඕස්ට්‍රේලියාවේ එන්න දවස් තුන හතරකට විතර ඉතලා අපි සේනාසනේ වෙච්ච සිද්ධිය සේනාසනේ ඉන්නවා මේ පිළිකාවක් ඇදිලා බෙහෙත් කරපු ස්වාමීන් වහන්සේම දැන් හොඳයි. නමුත් ඒකට කරන්ට් එක ඇල්ලුවා මාස ගාණක් උගුරේ තිබුණේ. ඊට පස්සේ කරන්ට් එක ඇල්ලුවාම මේ ස්නායු ඔක්කොම පිච්චෙනවනේ. පිච්චෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට ඇඹුල් තිත්ත රස මොකුත් දැනෙන්නේ නැහැ. ඉතින් රාසලායේ ලොකු වෙන්නේ මේ ව්‍යංජනයත් තුන දැන් අපි පිට දාන්නේ බෙදලා ගියා. දැන් වැඩි. දැන් අර ස්වාමීන් වහන්සේ චුට්ටක් ගානක් නැහැ බෙදාගෙන වළඳනවා. දැන් අපිට ලුණු කටේ තියන්න බැ ලුණු වැඩි. ඊට පස්සේ ඒ කිව්ව හාමුදුරන්ට හාමුදුරන කිසි කරදර නැහැ ලුණු බෝතලයක් එක්කරොත් තියෙනවා. කොහොඹ කොලක් බෝතලයක් කොරලා මේක කරොත් තේරෙන්නේ නැහැ. රසක් ලුණු රසක් අමුළු විතර රස දැනෙන්නේ නැහැ. එතකොට දැන් අපිට කටේ තියන්න බැ ලුණු. දැන් මං කිව්වා කට්ටියට ඒක දාන සලාම හොඳයි. ඕකම දැන් දිහා බලනකොට ඔය හුද්දේ තියෙන ලුණු රස නිසා ලුණු දැනෙනවා නම් මේ හාමුදුරට අපිට ඔක්කොටම දැනෙන්න ඕන. මේ හාම එකම හොද්ද මෙයාට ලුණු නොදැනෙනවා අපිට ලුණු දැනෙනවා. මොකද්ද වෙනස? මෙයාට දිව නැහැ. දැන් මේ ස්නායු පිච්චිලා කියන්නේ බෙහෙත් කළාට පස්සේ දැන් ස්නායු ටික ඔක්කොම මැරලා කියන්නේ දිව නැහැ. දිව නැති නිසා රස උපදින්න විදිහක් නැහැ. එතකොට මම අහුව දැන් මේ හාමුදුරන්ට රස විඳලා තප දුක් විඳින්න පුළුවන්ද? රසයකින් තිත්ත රසය කියලා හෝ තෙන් රසය කියලා සැප විඳින්න හෝ තිත්ත රසය කියලා දුක් විඳින්න යහගන්න පුළුවන්ද? බැහැ. එතකොට තියෙන රසක් නම් අපිට අපි දිව තිබුණත් නැතත් රස දැනෙනවා නම් කියන වචනේ හරිද මෙයාට? හරියනවාද? හරියන්නේ. එතකොට දිව නිසා රස උපද්දන සැප දුක් විඳින නෙමෙයිද තියෙන්නේ? එයාට දිව තිබුණ නැති නිසා රස උපද්දන්න බෑ. ඒ හින්දා ඒකෙන් සැප දුක් එතකොට ප්‍රශ්නයක් තියෙද? <coughs> නැහැ. අපිට දිවට රස දැනුණත් අපි හිතන්නේ ව්‍යංජනයේ තියෙන රසමයි දැනෙන්නේ කියලානේ. දිව නිසා රස උපද්දලා ඒ රසයෙන් අපි සැප දුක් විඳලා තියෙනකොට දැන් හොඳට තේරෙනවා නේද මේ රසය රසය අපිට දැනෙන රස රූපී අයිතිකාරය කවුද? දිව කියලා තේරෙනවානේ. දිවට තියෙන හේතු ටික නෙමෙයිද දැන් මේ රසයට කියන්න වෙන්නේ? දැන් අරහම්දුරන්ට රස තේරෙන්නේ නැහැ. මේක සයතුක සිද්ධියක්. ඔයගොල්ලෝ ඔන්න ඔය රෝගිකට කරන්ටල්ලපු රෝගියෙක්ගෙන් අහලා බලන්න. රස දැනෙන්නේ නැහැ. තාමත් දැනෙන්නේ මම මේ ළඟ ඉකිපිට කතා කරලා තාම දැනෙන්නේ නැහැ. චුට්ට චුට්ට දැන් ටිකක් දැනෙනවා කිව්වා. මම කිව්වා දිවේ ඉපදීගෙන එනවා කියලා. එතකොට මේ නෑ එතින්ද මම ගත්තේ මේක හොඳට හිතලා බලන්න. ඔයගලන්ට හිතන්න හොඳ දෙයක්. අපි හිතන්නේ රස කියන එක තියනවා. තියෙන රස අපේ දිවෙන් රස විඳින්නේ අපි දිව තිබ්බත් නැත්නම් රස කියලා එකක ලෝකේ තියෙනවනේ කියලා. දිව නැත්තම් තියෙනවත් නැත්තත් කියන හෝ මානින්ද අත්දැකීම තියෙයිද? ඒ විදිහෙම අපිට නොතේරුණාට මේ ඇහත් එක ඕගලන්ට අනුමානට දකින්න එක ආයතනකින් ওই වැඩේ කරනවා හැම ආයතනකින්ම අපි නොදකර කළා තියෙන ඕක නේද කියන එක තේරෙන්නේ අපිට නොතේරුණා වෙන්න පුළුවන් නමුත් ඕගොල්ලෝ දකින්න එක ආයතනයකින් තිබුණා නම් සත්‍ය වෙනස් වෙන්නේ නැහැනේ හැම ආයතනයකම එකයි එතකොට දැන් උදා ඒකෙන් අපිට ඒ රසය දිහා බලන්න දිවයි ජීව විඥානයයි රසයයි කියන තුනම ආධ්‍යාත්මික පැත්තටයි අයිති කියන එක පෙන්වනවා නේද ඒකේ බබයක් වුණ ශරීරයෙන්ම දකින්න වෙනවා රසත් කියන එක. දිව විතරක් නෙමෙයි කියන එක. මොකද ඒකට හේතුව ඒ ආම්දුරන්ගේ දිව නැති හින්දා ඒ ආම්දුරන්ට රස දෙවුන් නැත්තම් ඒ නිසා සැප දුක් විඳින්න පුළුවන්ද? බැහැ. බැහැ. එතකොට එහෙනම් ලෝකයේ කියනක උපද්දලා පරිහරණය කරගෙනද තියෙන්නේ තිබුණ එකක සැප දුක් විඳලා තියෙන්නේ. උපද්දලා පරිහරණය කරලා. එහෙනම් බම්බයක් වුණ ශරීරයටයි ති බැහැරද? මේ ඇහැට පෙනෙන රූපයත් ඕගොල්ලෝ දන්නේ නැහැ, අපි දන්නේ නැහැ, අපිට පේන්නේ ඇහැ නිසා රූප හදලා අපි සැප දුක් විඳිනවා. ಜಾති අන්ධ කෙනෙක් හිටියනම් ඇහැ නැතිනම් එයාට රූප නැහැ. එයා මේ රූපකින් සැප දුක් විඳින්නේ නැහැ. රූප ගැන අත්දැකීමක් තියෙන අපි තර්ක විතර්ක කර එයාගේ මට්ටම නෑ මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ රූපේ ගැන අත්දැකීමක් තියෙන අපි. නමුත් අපි එහෙම හිතද්දි අපි දකින රූපෙන් එයා මිදිලා. අපි දකින රූපෙන් සැප දුක් එයා විඳින්නේ නෑ. එතකොට ආයෙත් අපිට කෙලෙසි බලවත් නිසා හරි අන්ධ කෙනාට ඇහැ නොපෙනුනාට රූප තියෙන්නේ කියලා කියයි. ඒද අපිට පෙනෙන සහේතුක රූපයකින් අපිට පෙනෙන රූපයකට හිත කියලා අපි මේ තර්ක කරලා තියෙනවා. එයාට එහෙම හරි තර්ක කරන අත්දැකීමක් තියෙනවද කියලා බලන්න. එයා මොකේද තර්ක කරන්නේ? හිතන්න පොඩ්ඩක්. ගැඹුරු සිද්ධියක්. එතකොට ඔන්න ඔය ටිකට හිත තිබ්බොත් තමයි යම් කිසි සමුදි ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන උත්තරය එන්නේ. ඒ කියන්නේ ඒ තමන් නිසාමයි ඡායාව වැඩෙන කියලා දැක්කොත් ඉතුරු වෙන්නේ ඡායාව. යනකොට යනවා කියලා දන්නවා. එහෙන් බලපු නිසාමයි රූපේ පේන්නේ කියන තැනකට කෙනෙකුගේ මනස ආවොත් හටගත් දේ නිරුද්ධ වෙනවා කියන උත්තරේ නිදේමයි. යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධම කියලා. අපිට ඇහැ නිසායි රූප පේන්නේ කියන එක නොදකින්න කම හිඳයි ඇහැ නිසායි රූප පේන්නේ කියන එක නොදකින්න කම හිඳයි අපි මේ තියෙන රූපේ කැඩිලා ඉන්නේ. ඒ ඇලිලා හිඳයි අපිට මේක නැති වෙන බව පේන්නේ නැත්තේ අපේ කෙලෙසෙට. මේ කෙලෙසෙ අඩු වුණාම දැන් ඇලිලා ඉන්නකොට ඇලිලා ඉන්න කෙලෙසෙ අඩු වුණාම පේනවා ඇහෙන් බලපු නිසායි. මොකද දැන් කෙලෙසෙ අනිත් පැත්තට ගිහිලා තියෙන්නේ. ඇහෙන් බලපු නිසාමයි රූප පේන්නේ කියලා ඇත්තක් කියනනම් ඔය ඇත්ත නොදන්නාකම නිසා තියෙන රූපයක් හම්බ වෙලා තියෙන රූපය ඇලිලා බැඳලා නම් ඉන්නේ අපි. දැන් තියෙන රූපේ කියන මට්ටම නැතිකරන්න ඇහි බලපු නිසාමයි තේන්නේ කියන තැන දකින්න බ වෙනවා. ඔතෙන්ට එන්න බෑ. දැන් වැරද්ද නිසා ඇතිවෙච්ච සංයෝජනයක් තියෙනෝනේ. වැරද්ද නිසා ඇතිවෙච්ච සංයෝජනයක් තියෙනවා. දැන් ඕක අඩු කරගන්න වෙනවා ඉස්සෙල්ලා. ඒකෙන් තියනවා කියන රූපෙක ඇත්ත වෙලානේ දැන්. ඇලිලා බැඳිලානේ. හොඳට හිතන්නකෝ දැන් මෙන්න මේ ටික තමන්ගේ ඇහෙම්ම හදලා පෙන්වන වර්ණ සටහනක් තුල සත්‍යය පුද්ගලිය රන් රිදී මුතුමැණික් තියෙන්න පුළුවන්ද කියලා? නිකන් හිතන්න. මොනතරම් විහිළුවක්ද මේ කරන්නේ කියන එක? මොනතරම් රළු කෙලෙසයක්ද අපේ මනසේ තියෙන්නේ කියන එක මේ මට්ටම ගියොත් මෙතෙන්ට ළඟා වුණොත් මොනතරම් දැනසිල්ලක් ලැබෙයිද කියන එක නිකන් අනුමානට හිතන්න. තව සත්‍ය පුද්ගලයෝ අපේ හිත ඇතුළේ ඉන්නවද? තව ඇහෙන් සත්‍ය පුද්ගලයෝ උපදින්න පුළුවන්ද? හ්ම් ඒ කියන්නේ තමන්ම දිවෙන් උපද්දපු රසය තුල රසය ඇතුලේ තව කෙනෙක්ගේ රසක ආත්ම වූ රසවල තියෙන්න පුළුවන්ද? වටිනාන වටිනා රසවල තියෙන්න පුළුවන්ද? තමන්ම නිපදවලා තියෙන්නේ. ඒක ওই දර්ශනයට එනකොට ශුන්‍යතාවයක්ම හිටිනවා මිස කිසිම දෙයක් හිටින්නේ නැහැ. යම් කිසි සමුදේ තමයි සම්බන්ධ නිරෝධම කියන දර්ශනය පොතේ නෑ. ඉතින් මම මේ කතා කරන හැම තැනකම මුල ඔන්න කෙරවල උතන. යංකිච්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධම කියන වචනේ කිව්වේ අපේ මනස මානසික මට්ටමට නෙමෙයි. තියෙන දෙයක් දැකලා ඒක ඇල්ල බඳලා ඉන්න ආයත තියෙන එක ඇතුලේ හට ගන්න තියෙනවා කියලා හිතන්න කියපු වචනයක් නෙමෙයි. අපි ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවනේ කියලා තියෙන එකක මර උප්පත්තියෙන් ඉපදුනා මරණ නැති වෙනවා කියන තැනකින් අපි හිතාගෙන ඉන්නේ. එහෙම තැනක එකකින් නෙමෙයි කියන්නේ මේ. මේ වගේ දර්ශනයකට නුවණ තියෙන ඉඳ තථාගතයන් වහන්සේ කියන්නේ ලෝකය කියන එක උපද්දවාගෙන පරිහරණය කරනවා කියන තැනක දර්ශනය කියන මේ ටික කියන්නේ. ඇති දෙයක නැතිකම ලෝකෙ කියනවා ඇති දෙයක නැතිකම සහ ඇති වෙනකම ඇති වෙන බව නැති වෙනවා කියලා ධර්මතා දෙකක් තියෙනවා. තේරුම් ගන්න ඕනේ. ඇති දෙයක නැති බව සහ ඇති වෙන බව නැති වෙනවා කියලා ධර්මතා දෙකක් තියෙනවානේ. ඇති දෙයක නැති බව බලන්න අපි කාටවත් පහසුයි. දැන් මේ ගොඩ නැගිල්ල තියනවා ඇති දෙයක්. මේක කඩලා බිඳලා ලී ටික වෙනම ගොඩ ගැහුවා වහලේ උල්කට වෙනම ගොඩ ගැහුවා සීට් ලෑලි ටික වෙනම ගොඩ ගැහුවාම ගේ නැහැ. ඇති දෙයක නැති බව බලන්න පුළුවන්. ගහක් තියනවා ඇති බව. මේක කපලා අතුත් කඩලා කුඩු කළා තව බ්ලෙන්ඩර් උත් කළා කුඩු කළා කුඩු ටිකක් තිබලා දැම්මු නැත්නම් පුච්චලා අලු ටිකක් තිබලා දැම්මු නැහැ ගහ ඇති වෙච්ච එක නැති බව බලන්න පුළුවන් ඇති වෙච්ච එක නැතිවීම නිවන නම් අපි භාවනා කළත් නොකළත් අපි ඔක්කොම නිවන් දකිනයි කවදා හරි මැරෙනවා නමුත් ඇති වෙන බව නැති වෙනවා කියන එකට කියනවා ජාති නිරෝධය කියලා ඇති වෙච්ච එක නැති ජාත සමරණ උපන්න කෙනාට නොමැරීමක් නෑ ඉපදුනොත් මැරෙනවා ඇති වුණොත් නැති වෙනවා. හටගත්තොත් නිරුද්ධ වෙනවා. හට නොගත්තොත් නෝපන්නොත් ජාති නිරෝධෝ ඉපදීම නැති වුණොත් නැතිවීම තියෙද? ඉපදුනේ නැහැනේ. නිවන කියලා කියන්නේ ජාති නිරෝධය. ඒ වගේ ඇති වෙච්ච දෙයක නැතිකමක් නෙමෙයි. මේ දර්ශනය දකිනකොට ඇති වෙන බව නැති වෙනවා. ওই දර්ශනයට විතරමයි එක වෙන්නේ. අන්නේ දර්ශනයට නිවන කියලා කිව්වේ. ශාපි නිරෝධෝ ජරා මරණ ශෝක පරිදු දුක් දොමන සුපායස අනිරුද්ධන්ති කියලා කියනවානේ. ජාති නිරෝධෝ ඉපදීම නැති වෙනවා. ඉපදීම අන්න එතනයි වටින්නේ. ඇති වෙච්ච දෙයක නැතිකම බලන්නේ ඇති වෙච්ච දෙයක නැතිකම දකින්නවා කියන එක තරම් අමාරු නෑ. ඇති වෙන බව නැති කරනවා කියන එකයි අමාරු. ගයක් හදන්ද හදන හැදුණු ගේ ඇති වෙන්න පුළුවන් නැති කරන්න පුළුවන්. ගයක් හදන්න තියෙන gadol වැලි සිමෙන්ති ටික නැතිකොලොත් අපි ගේ කියන එක ඉපදීමක් නැති වුණොත් ගේ කියන එක නැතිවීමක් පැනවෙ හැකිද? ගේ කියන එකක් හැදුන්නේ නැත්තම් ಜಾති නිරෝධයක් වුණොත් ගයක් හැදෙන්න තියෙන හේතු ටික නැති කළාම ගේ හැදුන්නේ නැහැ. මම ගයක් නැති කළේ නෑ ගේ හැදෙන්න තියෙන හේතු ටික. මම ගයක් නැති කළේ මම ගෙනාවේ නැති gadol. මම ගෙනාවේ නැති ලී. මම ගෙනාවේ නැති උළු කැට. එතකොට මේ ප්‍රත්‍ය ටික නැති කළාම උනේ මොකද ගේ හැදෙන්නේ නැහැ. එහෙම වුණොත් ගේ කියන එකේ නැතිවීමක් වෙන්නේ. අජරාමරයි කියන්නේ ඒකයි. උපන්නොත් නැති වෙනවා. ගේ හැදුනොත් නැති වෙනවා. උපන්නොත් නොමරින්න බෑ. ඇති වුනොත් නැති වෙනවා. හැදුනොත් කැඩෙනවා. හැදුන් නැත්තම් නැති වෙන දෙයක් නෑ. ඒ වගේ මේ ස්කන්ධ ටිකත් එහෙමයි. ඇති වුණොත් ස්කන්ධය නැති වෙනවා. ඇති වෙන්නේ නැත්තම් නැති වෙන්නේ ඇති වෙන්න තියෙන හේතුව නැති වෙන්නේ මෙන්න මේ දර්ශනයට. ඇති වීම නැති වෙන උතෙන්ට. ඔන්න උතරයි මම මේ කතා කරන ටික වෙනස. ඔගොල්ලෝ වෙන මුකුත් ඕනේ ඔය මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් බලන්න සමත විදර්ශනා වඩන්න කමඨහන් රිත තියන සීල් රකින්න කිය කියා ඕගොල්ලෝ මේ පෙනෙනදී ඇත්ත වෙලා අල්ලගෙන ඉන්න තල් කෙලෙසි අඩු කරගන්න පුළුවන් විදිය උපායම් මේ ඔක්කොම කියලා තියෙනවා අන්තිමට. මේ එක එක එක එක විදිහට බුදුහාමුදුරු ධෛර්යය දාලා අපිටත් මේ තේරෙන විදිහට බුදුහාමුදුරුගේ වචනේ ඕගොල්ලන්ට මේ එක එක එක එක දේවල් කිය කිය කිය කිය කරන්නේ එච්චරට මේක ඇත්ත කියලා අල්ලගෙන මේ ඉන්නේ. මේක අඩු කරන්නේ. අන්තිමට අඩු වුණාම අපිට එන්න තියෙන ඇත්ත තමයි යථාභූත ස්වභාවය කියලා මම හැමදාම කතා කරන සිද්ධිය තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා නිට්ටය සැපයි ආත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දෙයක් හරි දැක්කොත් තියෙන දෙයක හරිද අනිත්‍යයි දුකයි අනාත්මයි කියන තැනකින් හරි බැලුවොත් තියෙන දෙයක වැරදි නේද තේරෙන්නේ මොකද මේ ඒ කියන්නේ තියෙන කියන්නේ බාහිර තියෙන රසයක අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලුවනම් අසුබ බැලුවනම් අලෝපද්දේශ අමෝහකේ කුසලයක් සිද්ධ වෙයි නමුත් මෝහය අනුසය තියෙනවා ඒක. නමුත් දිව නිසා රස උපද්දලා පෙන්වුවේ නේද කියන දර්ශනය තිබ්බනම් අනිත්‍ය දුකයි අනාත්මයි පෙනේ. අනිත් ඔක්කොම ධර්මය සාක්ෂාත් වූ යලෝපද්දේශත් අමෝහත් එයි. කුසලයට තියෙන දර්ශනයට. ඉතුරු වෙන්නේත් නැහැ. ඒ වගේ ඇහෙන් බලන නිසයි මේ රූපය උපදින්න කිව්වහම තමන්ම උපද්දපු රූපය ඇතුලේ පුද්ගලයා සත්තු රන් රිදී නැහැ කියන එකක් තේරෙනවා. දකින්න ඉතලා තිබෙත් නැහැ දැක්කම පස්සේ තියෙනත් නෙවෙයි අවස්ථාවට හටගෙන නැති වෙන්නේ කියන එක මේ සිද්ධිය තුල තියෙනවා කියන්න ඕනේ නැහැ. එයා කියන්න ඕනේ මෙහෙම බලනකොටම තේරෙනවා නම් වතුර තිබුණු ඡායාව වගේ කියලා. හැබැයි ඒක වෙන්න නම් ඉස්සෙල්ලා පෙනෙන දේ තුල ඇලීම බැඳීම අඩු වෙන්න ඕනේ. මගේ දුවම වෙලා පුතාම වෙලා රත්තරම්ම මේ රිදීම වෙලා තියෙන ඇත්ත ඔක කෙලෙසේ. ඒක පෙන්වන්න ඒක අඩු කරන්නයි මම උදේ ඉඳලා ඔය වස්තුකාමයේ ක්ලේශකාමයේ කියලා බලලා මේ අපේ මනසේ තියෙන කෙලෙස්ෙන්නුයි මේ බාහිරට පතිත වෙලා තියෙන්නේ අහුවෙලා තියෙන්නේ කියන කතාව කතා කරන්නේ මේකේ වේගය අඩු කරන්න. ඕක අඩු කළාම ඒ ටික අඩු වුණාම තමයි ඇලීම බැඳීම අඩු වුණාම තමයි අපිට මෙතන ඇත්ත තේරෙන්නේ. මොකද්ද? ඇහැ නිසා උපද්දලයි පේන්නේ කියන තැනකට එනකන් එනවා. ඔන්න ওই දර්ශනය දැක්කහම මත් එක්කල යුක්තම. ඉස්සෙල්ලාම දැක්කහම Tamanට චුට්ටක්වත් දැක නැහැ. එදාට තමයි යා චතුරාර්ය සත්‍ය අවබෝධ පරප්‍රත්‍ය රහිත අනුන්ගේ උපකාරයක් ඕනම නෑ. යා ගොඩ යන්න දන්නවා. මොකද මේ ලෝකේ කියලා අහුවෙන ගිනි ගොඩ ඇතුලේ මොනවා හුණත් මේක විහිළුවක් කියලා එදාට තේරෙනවා යාට. ඒ ලෝකේ ඇතිවෙච්ච හා නැතිවෙච්ච හැටිම දන්නවනේ. ලෝකේ ඇතිවෙච්ච හැටි හා නැතිවෙච්ච හැටිම දකිනවා. ලෝකේ එක එක දේවල් ගැන කවර කතාවද කියලා හිතෙනවා. ඕන්නේ නෑ. නේද? අර අපි කිව්වේ සියලු සත්ත්වය මරනවා කියවම ආයේ දෙවියෝ ගැන තහන්න ඕනේ නෑනේ. නේද? ඒ වගේ සබ්බේ සංඛාරා අනිච්ච. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ ධම්මා අනාත්තා කියලා දැන් මෙයාට එක දර්ශනයටයි පේන්නේ. ඉස්සෙල්ලා වෙන වෙනම බලන්න මේ සංස්කාරය අනිත්‍යයි කියලා, දුකයි කියලා, අනාත්මයි කියලා ලෝකයේ ඇතුළේ තියෙන එක එක දේවල් බැලුවා. කෑලි කෑලි බැලුවා. දැන් මේ දර්ශනයට ඔක්කොම ටික එක දර්ශනයකට පේනවා. ඒකයි එකම වචන ටික එන්න එන්න ගැඹුරට යනවා. අනිත්‍ය දුක්ඛ අනාත්මෝ තමයි. ওই දර්ශනයෙම එන්න එන්න ගැඹුරට යන ලෝකෝත්තර දර්ශනයක හැපිලා හිටන තැනට සාපේක්ෂව අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි. නමුත් මේ දර්ශනය නිසා දැන් මේ ටික ඉන්නේ. එතකොට ඒ නිසායි බාහිර රූපයන්ට කියන්න තියෙන්නේ වටාපසලලා තියෙන්නේ අවිද්‍යාව කර්ම තණ්හා ආහාරයෙන් කියලා තමයි මට කියන්න වෙන්නේ. එතකොට වටව විතර නෙමෙයි හැම රූපයක්ම ඇදලා තියෙන අවිද්‍යාව කර්ම තණ්හාවයි. හැබැයි ওই ටික බුදුහාමුදුරු දේශනා කරන්නේ යථා භූත සබ ඇත්තම ඇත්තට. බැරි වෙලා හරි ඒ කියන්නේ ධිට්ඨිය රතු පාට වෙලා පෙනෙන එකට දැන් ධිට්ඨියත් නෙමෙයිනේ ප්‍රශ්නේ ධිට්ඨිය ගැන අහුවනම් මොන කියන්න තිබුණා කාඩ්බෝඩ් වලින් ලෑලි වලින් හදලා තියෙන කියලා. බිත්තිය රතු පාට වෙච්ච එකට හේතුව මොකද්ද කියලා අහුවාම කියන්න තියෙන කණ්ණාඩියම විතරනේ. ඒ වගේ මෙහෙම රූපයක් පෙනෙන එකට බාහිර එකක් හරි හේතුවක් කියන්න පුළුවන් වුණා. මහ භූත හරි කියන්න පුළුවන් වුණා නා. බුදුහාමුදුරු දේශනා කරනවා. නමුත් අර අපි කිය අර රසය කියන එක අර හාමුදුරුවෝ කතාවෙම බලන්න ওই රසය කියන එක දිවෙන් තොරව රසය කියන එක පිළිట్లా හිතින්න දැනෙන්න එක චුට්ටක් හරි බාහිරේ හේතු වෙලා හරි තිබුණා. ඒකට ප්‍රත්‍යක් පෙන්වන්න පුළුවන් වෙයි. නොපෙන්න ඉන්නේ නැහැ. නමුත් දිව නිසාම නම් ඒ රසය තිබුණේ දිවෙන් තොරව ඒ රසය කෙනාට දැනෙන්නේ නැත්තම්. ඒ රසය රස රූපේ තමන් සැප දුක් වෙන රස රූපේ තියෙන හේතු ටික දිවයි නම් දිවේ තියෙන හේතු ටිකම මිසක කියන්න වෙන වෙන එකක් නැහැ. ඔන්න ওই දර්ශනයට හිත තියලා බැලුවාම තමයි යම් කිංචි සමුදය ධම්ම සම්බන්ත දිව නිසාම රස උපදින හින්දා පෙර නොතිබීම හට ගන්නවා. දිව නිරුද්ධ වෙනකොට රස නිරුද්ධ වෙන නිසා ඉතුරු නැතුම නිරුද්ධ වෙනවා. අහුත්ව සම්භූතං හුත්වන භවිෂ්‍යති. ඇහැ නිසාම නම් රූප පෙනෙන්නේ. හොඳට දකින්න. ඔයගොල්ලෝ පැත්තකට ගියාම පෙනෙන රූප ඉතුරු වෙයිද කියලා ඊට පස්සේ ඕගොල්ලෝ පැත්තකට ගියාම පෙනෙන රූපේ සිහි කරනකොට ඕගොල්ලෝ නුවණෙන් ඩෝරේ පෙනෙන රූපේ සිහි කරනවා කියලා දැන් මනසින් නම් මේක කරනවා. නමුත් සිහි කරනකොට පෙනෙන රූපේ නිරුද්ධ වෙලා බොහෝ කල. ඇයි? ඇහැ නැතුව රූප නැහැනේ. ආයෙත් රූප නිබඳු රූපයක් හදන්න පුළුවන් ධාතුව තියෙන තැනක ඇහෙන් බැලුවාම රූපයක් හදලා පෙන්නනවා. අහ ඇහ ඒ කියන්නේ වැලි කැට ටික තියෙන තැනක ඇහෙන් බැලුවහම වැලි ගොඩක් පෙනේ. අපි පැත්තකට ගියාම අපි දැකපු වැලි ගොඩ නෑ. වැලි ගොඩ පෙන්නුවේ අපිට ඇහැ නිසා. වැලි ගොඩක් හැදලා පෙන්වන්න පුළුවන් වැලි කැට ටිකයි අවකාශය නම් තියෙයි. අපි දැනට එහෙම කතා කරමු. වැලි කැට ටිකයි අවකාශය තියෙයි. නමුත් අපිට සිහි කරන්න පුළුවන් වැලි ගොඩ මිසක ඕගොල්ලෝ වැලි කැට සිහි කරනවද? සිහි කරන වැලි ගොඩ සිහි කරන කොටත් එතර නෑ. ආයෙත් බලන් ආවොත් වැලි කැට ටිකයි අවකාශයේ කියන තැනක මේ ඇහෙන් බලනකොට වැලි ගොඩක් පෙනේ. මොකද වැලි ගොඩක් පේනවා අපි හිතාගින්නේ පේන දේ තියෙන තියෙන දේ පේන්නේ කියලානේ. අපි මෙහෙම පෙනෙනකොට පෙනෙන එක අල්ලන්න කියලා අත දැම්මොත් අත ගිහිල්ලා වැලි කැටේ වල හැපේ මිසක වැලි ගොඩ අහුවෙන්නේ නැහැ අපිට. මොකද දැන් අපි මේ ගොඩාක් ඉන්න 1000 කෝටියක් විතර සෙනග හිටියොත් අපිට වැලි ගොඩක් පේනවා නම් වැලි ගොඩක් ගහලා එක්කෙනාට කියන එක වැලි කැටයක් අරගෙන යන්න. එක වැලි කැටයක් කැටයක් කැටයක් කැටයක් ගෙන්චහම දැන් මේ වැලි කැටයට ගොඩක් කීය හැකිද? ගොඩක් පේනවද? එක්කෙනෙක් ගැටේ තියෙන වැලි කැටය. කොහොම තියෙන වැලි කැට එකින් එක එකින් ඔක්කොම අරගෙන ගියත් ඔයගලන්ට ගොඩක් පේනේද? දැන් ගොඩ ගෙනිච්චේ කවුද? කාගේ අතේද දැන් ওই වැලි ගොඩ තියෙන්නේ? දැන් කෙනා කෙනා අතේ තම තමන් අතේ එක එක වැලි කැටේ තියෙන්නේ. දැන් අපිට පෙවුණු වැලි ගොඩ තියෙන්නේ කාගේ අතේද කියන්නේ? තමන් අතේ ගියේ වැලි ගොඩ නෑ මම අහන්නේ බාහිර තියෙන වැලි ගොඩ කොහෙද තියෙන්නේ කොහෙවත් නෑ දැන් ඒ කාගේවත් අතේ තියෙද වැලි ගොඩ පැලි වැටි කැටනේ වැලි කැටේ කැටේ කැටේ කැටේ තියෙන දැන් ගේන්ච් එකක් කොහෙවත් නෑ හරි කවුරුත් වැලි ගොඩක් ගේන්නම තමන් ගත්ත වැලි කැටේ ගෙනත් දාන්න කියන ආපහු වැලි කැටේ කැටේ කැටේ කැටේ ගෙනත් දායි කවුද වැලි ගොඩක් ගෙනත් දැම්මේ? කවුවත් නැහැ. දැන් ඒ දිහා එහෙම බලනකොට ආයෙත් නැවිලා තියෙන්නේ. එතකොට හොඳට දකින්ද ඇහෙන් බලනකොට උපද්දලා පෙනෙන රූපයක් මිසක මේක ඔසවගෙන යන්න පුළුවන් රූපයක් නෙමෙයි නේද? අපි දැක්කා නේද? වතුරට වැටෙන ඡායාව ඔසවගෙන යන්න බෑ කියලා දැක්කනේ. සුබූතනම තීද්දි පෙනෙනවා මිසක එතකොට අර ඉස්සෙල්ලා දැකපු පොඩ ධම්මදාත්තුක පේනවනේ දුරට යන ධම්මදාත්තු නෙමෙයි මේ චක් රූපායතනයක් ගැන මම කියන්නේ හිතෙන් සීකරන එකක් ගැන නෙමෙයි දැන් ඕගොල්ලන්ට වැලි ගොඩක් ඇහැට පේනද හිත පටල ගන්න එපා පැත්තකට කියලා සීකරන එකක් ගැන නෙමෙයි මම කියන්නේ ඇහැ ගන්න ඇහැ ගන්න මතක ගන්න එපා මතක ගන්න එපා හිතට ගන්න එපා ඕගොල්ලන්ට ඇහැට පේන සිද්ධියයි මම කියන්නේ ඇහෙන් වැලි ගොඩක් දිහා බලාගෙන ඉන්නකොට වැලි ගොඩක් පේනවද නැද්ද පුළුවන් පේනවා මොකද පෙනෙන වෙලාවේදී තිබුණ හින්දානේ හිතට ආවේ. පෙනීමකින් තොරව හිතට ගන්න බැහැනේ. පෙනෙන වෙලාවේ තියෙන එකක් බොරුවක් නම් හිතට සිහි කරන එක මොනතරම් බොරුවක්ද කියන එක හිතන්නකො. පෙනෙන වෙලාවේදී ඇත්ත වුණොත් තමයි හිතට සිහි වෙන එක ඇත්ත වෙන්නේ. පෙනෙන වෙලාවේදී වැලි ගොඩක් පෙනේ නම් දැන් බලන්න වැලි ගොඩ කියන සටහන මම අහන්නේ. වැලි කැට ටික කියන්නේ වැලි ගොඩද? නැහැ. වැලි ගොඩට වැලි කැට නැහැ. වැලි ගොඩකින් තොරව වැලි කැට තියෙන්න පුළුවන්. වැලි කැට වලින් තොරව වැලි ගොඩක් නැහැ. මොකද වැලි ගොඩ කියන්නේ උපාදාය රූපයක්. වැලි කැටයි හිතයි ඇහැයි හින්දා හම්බෙච්ච රූපයක් වැලි ගොඩ කියන්නේ. එතකොට මෙන්න මේ වැලි ගොඩට තමයි අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හදලා පෙන්නන්නේ. අවිද්‍යා කර්ම තණ්හා ආහාර. ආහාර කියනකොට වැලි කැට ටිකක් අයිති. හරිද? මෙතන තියෙන ආහාරයට වැලි කැට ටිකක් අයිති. ඒ වගේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියනකොට කබලින්ක ආහාරය කියලා මේ පැත්තෙන් කියනකොට කබලින්ක ආහාරය සමානයි දැන් ආධ්‍යාත්මික බාහිර දෙකෙම කබලින්ක ආහාරය නියෝජනය වෙලා තියෙනවා. අපිට ඒ කියන්නේ අපි දන්නේ අපි. එතකොට ගන්න එපා. එහෙනම් අපිට හම්බුනද කබලින්කාර දෙන අපිට හම්බෙන රූපේට අයිති නෑ ඒක. අපිට රූපයක් හම්බෙන්න තියෙන හේතු ටිකට මේ කිව්වේ. ඒ හේතු ටික නිසා අපිට හම්බ වෙන රූපේ තමයි වර්ණ සටහන. වර්ණ සටහන. වර්ණ සටහන කියන ටික ගත්තාම අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියනකොට පටිව්‍යාපෝ තීජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන අෂ්ටමක රූපකලාපයි. ආධ්‍යාත්මික බාහිර දෙකම අයිති. ඒකට ආධ්‍යාත්මික බාහිර වෙනසක් නැහැ යථාර්ථෙට එතෙන්ට. මේ දර්ශනයට ආධ්‍යාත්මික බාහිර බෙදන්න බෑ. රූපේ කියන මේ පැත්තෙන් කිව්වහම ඔක්කොම නියෝජනය වෙලා ඉවරයි. ඒක ගොඩක් ගැඹුරු සිද්ධියක්. ඒතකොට කෙටියෙන් ගන්නකො අපි දැක්කනේ වැලි ගොඩ කියන එක ඇහෙන් දැක්කොත් මිසක දකින්න පෙර තිබ්බත් නෙමේ දැක්කෙන් පස්සේ දිනන නෙමේ අවස්ථාවටද වැලි කැට ඇසුරු කරගෙන නැහනේ නේද? වැලි කැට ඇසුරු කරගෙනවත් තියනව නෙමෙයි. ඒ කියන්නේ වැලි කැට ටික ඇතුලේ තියනව නෙමෙයි. ඒ විදිහට ඒ අන්නේ දර්ශනයේට ඒ රූපය ඇති වෙච්ච හැටි හරියට පෙවුණා නම් යම් කිසි සමුදය ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම කියන එක පේනවා. පංච උපාදාන රූප උපාදාන ස්කන්ධය අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත්තේ කියලා ඕගලන්ට පේනවනම් මේ පේන එක ඇත්ත වෙන්නේ නැහැ. මොකද දන්නවා අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතුන්ගිනේ මේ රූපය හදලා තියෙන්නේ කියන එක. ඒ කියන්නේ ඇහෙන් බලපු නිසායි රූප පේන්නේ කියන දර්ශනය එනවා. අර රසය වගේ දිව නිසායි රසය කියන එක උත්තර වෙනවනේ. ඒ උගලන්ට නොතේරුම් මම ওই උපමාවකට කිව්වේ අර ස්වර්ණන්තගේ කතාවම තව ටික හොඳට හිතලා බලන්න. උපමෙය තේරුම් නැත්නම් ගැඹුරු වුණොත් හොඳම දේ තමයි ඒකට අර්ථ හොයන්න තු උපමාව තුන් හතර සැරයක් සම්මර්ෂණය කරන්න. හොඳම දේ තමයි මම ඔය කියන දේ උපමා තියෙනෝනේ. ඔය උපමාවේ හිත එහාට මෙහාට අරගෙන උපමාව හොඳට මෙනෙහි කරන්න. වෙන තමන් හිතන්න යන්නේ නැතුව නොතේරෙද්දි නොතේරෙද්දි හිතන්නේ නැතුව උපමාව හිතන්න. ඇයි රූපය අවිද්‍යා කර්ම තණ්හාවෙන් කිව්වේ කියලා ඒක තේරෙන්නේ නැත්නම් හාමුදුරුවෝ කිව්වා අර පිළිකාවට බෙහෙත් කරපු කමනාසේ රස දෙවුන්නේ නැහැ කියලා. කියලා ඒ කියපු ටික හොඳට හිතනවා. හිතන්න. හිතනකොට ඔයගලට ඒ ගතිය තේරුම් ගන්න පුළුවන් මට්ටමට එනවා. ඊට පස්සේ ඒ අත්දැකීම මේකට හිත තියන්න එතකොට හොඳට දැනෙනවා හිතට මෙහෙම නේද උනේ වෙලා තියන්නේ කියලා කාරණා. ඔන්න උතෙන්ට આવහම තමයි ලෝකේ කෙලවර කියලා කියන්නේ. දැන් නාම රූප දෙකක්වත් තියෙන කතාවක් නෑ උතෙන්ට සාපේක්ෂව. ඈ දකින්න පෙර තිබුණු දැක්කයන් පස්සේ තියෙන දකින වෙලාවේදී හෝ ඉතුරු වෙලා තියෙන සත්‍ය පුදුනේ නමු නාම රූප දෙකක් හෝ කියන තැනක් තියෙන එකත් වැරදි. තමම්ම උපද්දලා පරිහරණය කරන්නයි කියන උත්තරයක්. ඔන්න උතන තමයි මේ ශාසනයේ නිෂ්ඨාව කෙලවර. ওই දර්ශනයට තමයි සලායතන නිරෝධය කියලා කියන්නේ. ඒ කියන්නේ ඇහැ නිරුද්ධ වෙන්නේ රූපේ නැති වුණොත් විතරයි. රූපය ඇතිතාවක ඇහැ උපදින්න තියෙන හේතුව තියෙනවා. මොකද රූපය තියනවා කියන මනසේ හැඟීමයි නැවත ඇහැ හදන්න මුල් වෙන තැනට ගත ගන්න. දැන් මේ ඇහෙන් දැකපු රූපයක් තියනවා කියලා අපිට තියෙන මතකයේ තියෙනවනේ. ඕක තමයි ඇහැ හදන්න ආරම්භ වෙන්නේ. ඇහෙන් පෙන්නපු රූපය ඇහි කෙලවර තමයි රූපය. ඒ රූපේ ආරම්භේ රූපේ අත්දැකීම ඇහි ආරම්භ වෙනවා අපිට. ඒ කියන්නේ රූපයක් බලලා ඒකට තියෙන තණ්හාව ඇති කරගත්තොත් මොකද වෙන්නේ? ඒ තණ්හාවට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මව් කුසක දැස ගන්නවා මෙබඳු රූපයක් බලන්න ඇහැ හදන්න. කියන තැනින් මේ පටන් ගන්න. කෙලින්ම රූප බලන්න බෑනේ. රූපයකට කැමැත්ත ඇති වුනහම තියෙන්නේ මොකද්ද? කැමැත්තට ඒබඳු රූපයක් කෙලින්ම අපිට දෙන්න බෑ. බඳු රූපයක් දෙන්න නම් පෙන්වන්න නම් ඕනි නම් ඇහැ හදන්න වෙනවා. ඒ කෙලින්ම ඇහැ නැතුව රූප වෙන්නද පුළුවන්නේ? නේද? ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඇහැ නිසා රූපේ ඉපැද්දුවා කියන තියෙන සාක්ෂි ඊගාවට ওই රූපෙට තණ්හා කළොත් ඕගලන්ට ලැබෙන විපාකයට මොකද ඇහැ? මොකද ඒකට හේතුව ওই රූපය හදලා තියෙන ඇහෙන් හින්දා. ඇහක් නැතුව ওই මට්ට ওই රූප වෙන්න මට්ට මේ ඇස් දෙක නැතුව රූප පේන්නේ නැත්නම් රූප නම් ඕනේ ওই වගේ රූප පෙන්වන්න ඇස් දෙකක් ඕනේ. ওই වගේ ඇස් දෙකක් හදන්න බෑ සිව් මනෝමය කයකට ඒ හින්දා මේ වගේ කබලින්ක ආහාර කයක් ඕනේ. ඉබඳු කබලින්ක ආහාර කයක් හදන්න නම් ඒ විදිය ප්‍රතිසන්දියක් ඕනේ කියලා විඥානය බැසගන්න එතෙන්. එතෙන්ට බැසගත්තට කෙරෝලයා ඉලක්කය මේ වගේ රූප වෙනවා. ඒ හින්දා Taman අහු වැඩේ කරන්න තමයි ටික ටික මෙතන ඉඳගෙන මව් කුසේ ඉඳලම ලේ ධාතු හරහා කිරි ටික හරහා එන රූප කලාප එකතු වෙන්න එකතු වෙන්න Tamanගේ අදහස සාක්ෂාත් කරගන්න විදියට රූප ටික හදන එක තමයි මෙයා ඇතුලෙන් කරන්නේ. විඥානපච්චය නාම රූපං කියලා ඔය ඇතුළේ ඉඳන් කරන්නේ නිකන් නෙමෙයි විඥානයේ මේ රූපෙට බැසගෙන නාම ධර්ම වලට අනුව රූපය හදා ගන්නවා. නාම විඥානපච්චය නාම රූප. නාම රූපෝච්චය සලආයතන අන්න දැන් නාම රූප දෙක වැඩනවා කියන්නේ මෙයා හටෝන විදිහට ඇහ කන්න දිව නැතේ ආයතන ටික හැදෙනවා. දැන් සලආයතන පච්චය පස්ස හොඳට බලන්න රූප පච්චය පස්ස එහෙම නෙමෙයි. ඇහ නිසයි ස්පර්ශ වෙන්නේ. කන නිසයි ස්පර්ශ වෙන්නේ. නාසය නිසයි සලආයතන පච්චය පස්ස. කියලා ධර්මතාවට පත් වෙනවා. මේ ටික ඔක්කොම මේ පැත්තට තියෙනවා. ඒ ඒ සලායතර පච්ච පස්ස කියන සිද්ධියම පෙන්වන බුදුරජාණන් වහන්සේ තියන් දැක්වුණ නෙමෙයි කියන එක. දකින්න පෙර තිබ්බත් මේ දැක්කන් පස්සේ තියෙනවත් නෙමෙයි ස්පර්ශය නිසායි වෙන්නේ කියන කාරණාවෙන් කියනවා ඇහැ නිසා රූපය හදලා ඇහැ රූපය දෙන්න නිසා හිත හදලා එතකොට හොඳට බලන්න මේ තුන් දෙනා පුදුම ඒ මොහොතේදී ඕනොන්ට උපකාරීව පෙර නොතිබීම හදාගත්ත බව තියෙන තත්ත තත්ත ගල හදාගත්ත එක. මං කියන්නේ තේ හදපුවා නෑ. සීනි ටිකක්, ඉඟුරු ටිකක්, තේකුළ ටිකක්, උණු වතුර ටිකක් එකට එකතු කරුවහම පෙර නොතිබීම තේ එකක් හැදුනේ. තේකට සංකතයි කියලා කිව්වේ ඇයි? සකස් කරගත්තා. සකස් කරගත්තා. සකස් කරනවා කියන්නේ තේක නොවන කාරණා ටිකක් එකතු කරලා සකස් වෙන්නේ. තේ පැටවුනේ. ඉතින් මේ තේකෙන් තව තේකක් ගන්නවා මේ තේකෙන් තව තේකක් කියලා තේ පැටවුන තේක නොවන උණු වතුර තේක නෙවෙයි සීනි තේක නෙවෙයි තේකොළ තේක නෙවෙයි ඉඟුරු තේක නෙවෙයි තේක නොවන හේතු රාශියක් එකට එකතු කරන පෙර නොතිබීමට ගත්ත තේක දැන් මේ තේක දිකන සංකතයි සකස් වෙච්ච එක ප්‍රත්‍යයෙන් හටගත් එක මොකද්ද සකස් තුනේ මොනවද සකස් කුලේ මොනවද ප්‍රත්‍යය තේක නොවන කැලි ටිකක් සීනි තේකොළ ඉඟුරු උනොත් එතකොට සංකසයි සකස් කරපු එකක් ඒ වගේ මේ ආයතන ටික නාම රූප මේවා සකස් කරගත් එක මොකද්ද අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුවෙන් ඇහැ හැදුවා ඇහෙන් රූපේ හැදුවා ඒ දෙන්න එක තුල හිත හැදුවා නම් දැන් පැටවුනේ පෙර ඉඳන් ආපු හිතක් අනාගතයට යන හිතක් තිබිච්ච එකක් තිබුණු රූපයක් තියෙන රූපයක් මේ තියෙන්න පුළුවන් රූප ඕමුකුත් නැහැ. ඕනොන්ට උපකාරීව ඇහැ රූපෙට උපකාර වෙලා රූපය ඇහැට උපකාර වෙලා ඊට පස්සේ තියෙන දේ තමයි ඇහැ නිසායි රූපේ ආයි රූපේ කියන කම හින්දා ඇහැ දෙන්න එකටම උපකාර වෙලා තියෙනවා. ඇහැ කියන එකට හේතුවක් ඇහැ කියන එක පෙනෙන මට්ටමට එන්නේ රූපේ නැත්තම්. ওই දෙන නිසා හිත එතකොට පෙර නොතිබීමයි මේ ස්පර්ශය කියන එකක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට රූපයකුත් හදාගෙන හිතත් හදාගෙන මේ හිතෙන් ඒ රූපය දැකලා තියෙනවා මිසක. එහෙම නැතුව අපිට මේ දකින්න පෙර දැක්කන් පස්සේ තියෙන රූපයෙන් සැප දුක් විඳිනව නෙමෙයි. එතකොට ඔන්න ওই ටික නිසායි ස්පර්ශ නිසා වේදනාව වෙනවා. කියලා කිව්වේ කියනකොට කිව්වා බුදුරජාණන් වහන්සේ නොකිය. සීත කරන දොර ඇරපු නිසා යාලෝකමත් උනේ කියලා. දොර වහන්න ඉතලා තිබුණේ නැහැ කියන එක කිව්වා බුදුරජාණන් වහන්සේ. ඒ වගේ මේ පෙනෙනවා කියන එක ස්පර්ශය නිසායි විඳින්නේ කියනකොට උපද්දවාගෙනයි විඳින්නේ. හදාගෙනයි විඳින්නේ. ලෝකේ හදාගෙන විඳින්න කියන ටික කියලා තියෙන ওই දර්ශනෙන් අපිට ඒ දර්ශනීය අර්ථය අපේ හිතට වදින්න නැතිකම හින්දා හරියට තේරෙන්නේ නැතිකම හින්දා ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා කියලා වචන කිව්වට දකින්න ඉස්සෙල්ලා තිබ්බනේ දැක්කයන් පස්සේ තියෙනවනේ තියෙන එකක් නේ බලන්නේ කියන තරමේ කෙලෙස්කින් ඉන්නෝ ගිරව කියනවා වගේ වචනකින් අපි ජීවත් වෙනවා නමුත් ඇත්ත බුදුහාමුදුරු දේශනා කරන ස්පර්ශය කියලා කියනකොට අන්කොන් නැහැ මේක ඉදිරිය පිටපස්සක් නැහැ ඇදගෙන ඉන්න කෙනෙකුත් ඇදගෙන යන්න කෙනෙකුත් නැතුව වර්තමානයකම අතීත අනාගත දෙකට කිසිම හේතු වීමක් සම්බන්ධයක් නැතුව ඔවුනොන්ට උපකාරීව උපනිශ්‍රේව වර්තමානයකම හටගෙන ඒ තුන් දෙනාගේ වෙන්වීමෙන්ම නැති වෙනවා කියන දර්ශනයක් වෙනවා. ඔක තමයි බුදුදහමේ හදවත කියන්නේ. එතෙන්ට තමයි තින්නන් සංගති පස්සෝ කියලා කිව්වේ. තින් තුන් දෙනාගේ එකතු වීම ස්පර්ශය කියලා කිව්වේ. හැබැයි ඒකෙදි අපි දන්න කැලි බැලි දාගන්න එපා. <laughs> ඒක තෝරලා දෙන්න. ඒකම තමයි මේ කිව්වේ. ඇහැ නිසා රූපය, රූපය නිසා ඇහැ රූපය දෙන නිසා හිත උපදින ඒකටයි චක්කු සම්පස්සේ කිව්වේ. චක්කු සම්පස්සේ කියන රූපයක් පේනවා. ඒකෙන් ඈ තුන සම්පූර්ණ තුන සම්පූර්ණ තුන් දෙනා එකතු වුණා කියනම ස්පර්ශය තුන සම්පූර්ණයි. ස්පර්ශ වුණා කියනකොට තියෙන ලක්ෂණ තමයි ඔයගොල්ලෝ රූපයක් පේනවා. වේදනා සංඥා සිතේ කියලා. ඉතින් එතනින් වේදනා ආයි මනෝ මනෝ විඥානයේ යනවාද වේදනා නෑ නෑ ඒක හටගෙන නිරුද්ධ වෙනවා ඒක නොදන්නාකම නිසා මනෝ විඥාණයෙන් අපි අසුරු කරන්නේ දැන් උතර තියෙනවා අවිද්‍යාව මේ ස්පර්ශය නිසා හටගෙන නැති වෙනවා ස්පර්ශ නිරෝධිය නොදන්නාකම කියකොටම කෙලින්ම ඇති දෙයක් හැටියට ආශ්‍රය වෙනවා වෙන දෙයරනේ පුද්ගලික කෙනෙක් කියලා අදහස් ටික එනවා ස්පර්ශ නිරෝධිය දකින්න නම් ඕගොල්ලන්ට ඇහැ නිසයි ඕගොල්ලන් අපිට තේරෙන මට්ටමට එනකොට ස්පර්ශ නිරෝධය දකින්න නම් දකින්න පෙර තිබ්බන මේ දැක්කෙන් පස්සේ තියෙනුනේ අවස්ථාවට හටගෙන නැති වෙනවා කියන තැනකින් දැනෙන විදියට. එහෙම නැත්නම් ඇහෙන් උපද්දලයි රූප බලන්නේ කියන හැඟීම දැනෙන මට්ටමට આવු තමයි ස්පර්ශ නිරෝධ වෙන්නේ. ස්පර්ශ නිරෝධය තේරෙන්නේ. එහෙම නැතුව අපි දැක්කපු දේ අහකට ගියාට පස්සෙත් ඇති බවට තේරෙනවා නම් ස්පර්ශ නිරෝධය තේරුනේ නැහැ අපිට. හිතුව හිතන එක නෙමෙයි මේ කියන්නේ ස්පර්ශ නිරෝධය හිතන්න බෑ. ඒක දකින්න ඕන එක සාක්ෂාත් වෙන්න ඕන එක. දැකපු ගේ ඕගලන්ට සිහි වෙන්න පුළුවන්. ඕගොල්ලෝ චක්කු සම්පස්සේ අනිත්‍ය දකින්නේ නෑ තව. ඕගොල්ලෝ සිහි කරන gedෙට්ට යන්න පුළුවන් නම් මනෝ සම්පස්සේ අනිත්‍ය දකින්නේ නෑ ඕගොල්ලෝ තව. චක්කු සම්පස්සේ අනිත්‍ය නොදකින නිසා මනෝ සම්පස්සේ මනෝ සම්පස්සේ අනිත්‍ය නොදකින නිසා චක්කු සම්පස්සේ. පටිඝ සම්පස්සේ නිසා අධිවචන සම්පස්සේ අධිවචන සම්පස්සේ නිසා පටිඝ සම්පස්සේ මේ ධර්මතාව දෙකක්. ස්වාමීන් වහන්සේ උතන යථාර්ථ අවබෝධයක් තියෙන්න ඕන උතරින් එහාට නොයන්නේ. යථාර්ථ අවබෝධය තියෙන්නම ඕනේ. ඒකට තමයි මම කිව්වේ කල්යාණ මිත්‍ර ඇතුළු සද්ධර්ම ශ්‍රවණය කියන එක ජීවිතේට වටින්න උතනයි කියලා. මොකද කල්යාණ මිත්‍ර ඇතුළු සද්ධර්ම ශ්‍රවණය කියන දෙකෙන් තමයි මේ පණිවිඩය ලැබෙන්නේ. ඕගොල්ලන්ට මෙහෙම හම්බ වෙන තැනක ලෝකයේ ඇත්ත මේක. ඔතෙන්ට ගෙනියන්නයි මේ ඔක්කොම ක්‍රමෝපාය. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් බලනවා කියන්නේ ලෝකයේ ඇතුලේ පැටලෙන්නේ කඹේ කපා ගන්න හදන්නේ මේ තව. තව ලෝකේ යනවා නෙමෙයි ලෝකේ කෙරවලට යා ගන්න ඕනේ. යන්න කඹේ කපා ගන්නවා. කපා ගන්න දරන උත්සාහය. ඉතින් කඹේ කපා ගන්න උත්සාහවත් වෙන නිකන් නෙමෙයි. මෙහෙම තැනක් තියෙනවා කියලා දැක්කෝ. ගුණන මේ ඉන්නේ දුකක. ඒ කියන්නේ මම මේ පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේලා හරිම කාරුණිකයි, දායක මහතුරුත් හරිම කාරුණිකයි, හොඳයි කියන තැනකින් හරි කැමැත්තෙන් නම් ඉන්නේ මම මේකෙන් ඕගලන්ට එලව ගන්න බෑ. ඕගලන්ට මේක අයින් කරන්න නම් ඕගලන්ට තියෙන උපායක්. ඉන්න ස්වාමීන් වහන්සේලාගේ දායක මහතුරු ඔහොම සැලකුවට ඔයාව මරන්න බලාගෙන හරි මේකයි කියලා මේකේ තියෙන ආදීනව ටික පෙන්වන්න වෙනවා. ඉස්සෙල්ලා පෙන්වන්න වෙනවා මේ දේවාව තියාගෙන ආදරයට මේ මෙහෙමයි මෙහෙමයි කවදාද දවසක මෙහෙම කරනවා. අද මෙහෙම නොවුනට කියලා මුලින් නොපෙනුනාට යටින් කියන ස්වභාවයක් තියෙනවනේ ඒක පෙන්නලා මේ ඒ නිසා මෙතන ඉඳීමෙන් අනර්ථයි මේ වගේ දුක් දුම්නස් විඳින්න වෙනවා කවදා හරි අද නැති වුණාට ඒ හින්දා ඒ දුක ජීවිතෙට එන්න කලින් ඔයා මේකෙන් පැනගන්න කියලා මෙතන තියෙන දොස් ටිකක් කියලා මේ වගේ උපද්‍රව නැති දුක නැති තැනක් තියෙන හොඳ පන්සලක් අන්න අහවල් තැන කියලා එතන ಗುಣ ටිකක් කියනවා මෙතන ආධිනවක් කියලා එතන ಗುಣ ටිකක් කිව්වහම තමයි මට කැමැත්තක් ඇති වෙන්නේ මෙතනින් යන්න. නැත්තකම් මෙතන හොඳයි කියලාමනේ හිතුනේ. ඊට පස්සේ තමයි ඉතින් මම කොහොමද එහෙම යන්නේ මේ ඔක්කොම මන් දිහා බලාගෙන ඉන්නවනේ. එතකොට ඉතින් හොරෙන් උපායක් කියලා දෙනවා. එහෙනම් ඉස්සෙල්ලා බඩු ටික උතලා ගිහිල්ලා අර එළියෙන් තියන්න. කියලා ඔක්කොම නිදාගත්තාම රැට හිමින් දොර ඇරලා මෙන්න මෙහෙම පයින්ට. කියලා මෙතනින් ගිහිල්ලා එතෙන්ට යන හැටිත් කියනවා. කිව්වහම ওই ටික දැන් පරතෝගෝසී අනුන්ගෙන් ලැබෙන්න ඕනේ ටික. ඊට පස්සේ අහගත්ත විදිහට මම මොකද කරන්න ඕනේ දැන් දන්නවා මෙතන මේ හොඳට කතා දැන් මේ හොඳට කතා කරද්දිත් ඔක්කොම දිහා මම දැන් බලන්නේ මෙයාගේ වචනේ උදව් කරගෙන යටින් වපරැහි මම බලන්නේ. ඔය මට හොඳින් කතා කරුවට මේ අය මාව මරන්න ඉන්න අය දිහා බලන විදිහට මම දැන් හිතෙන් බලන්නේ මේ දිහා. ඒ හින්දා මට දොස්මයි පේන්නේ දැන් මේගොල්ලෝ hina වුණත් මෙව කෙරුවත් කපටි කියලා දොස්මයි පේන්නේ දැන් අලුතෙන් යන්න තියෙන තැන සතුටින් හැම වෙලෙම හිතන්නේ ඒ හින්දා දැන් දවසින් දවස මට වැඩෙන්නේ මොකද්ද මේකේ අරතිය අරකේ කැමැත්ත ඉතින් ඉක්මනට පැනලා යන්න බලන්න පුළුවන් තරම් ඔක්කොටම හොරෙන් බඩු ටික බැඳලා යම් දවසක මම මොකද කරන්නේ ගේට්ටුවෙන් එහාට තියලා ඔක්කොටම හොරෙන් පැනලා යනවා ගියාම මෙතන ගිහලා එතෙන්ට යන්න පුළුවන්. ගහනවා දැමට ආවලු. ඒ වගේ දැන් මම මේ උපමාවක් කළේ ඒ වගේ ලෝකෙ තුල දැන් මේ පන්සලේ මම හොඳට ඉන්නවා වගේ මේ දුව පුතා අම්මා තාත්තා රන් රිදී මුතුමැණික් කියලා හරි සතුටින් අපි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අපිට මේකේ පණිවිඩය දෙනවා. මේ මේ මේ කාර් එකක් තියෙනවා මේක පොඩ්ඩක් අයින් කරන්න මොකද්ද මේ 999 අකුරු පේන්නේ මොකද අපි මෙන්න මේ මේ මේ නම්බර් එක තියෙන කාර් එක කාගේද මේ මේක පොඩ්ඩක් අයින් කරලා දෙන්නේ කියනවා වාහනය ගන්න කියනතු Toyota Toyota 999 කාර් එක පොඩ්ඩක් අයින් කරලා දෙන්න ඒක මම උපායක් හැටියට උපමාවක් හැටියට ගත්තේ මම ඉතින් ජීවිතයේ ඒක විදිහට උපමා ගන්නවානේ මේ දැන් පස්ලේ මම සතුටින් හිටියා වගේ ඕගොල්ලෝ මේ දුව පුතා අම්මා තාත්තා අයියා රන් රිදී මුතුමැණි ගෙවල් කියලා හරිය සතුටින් ඉන්නේ. ආදීනව දකින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ සත් අදහසින් ඇවිල්ලා පෙන්නනවා අර මට ඔය හාමුදුරුවෝ හොඳට කතා කරුවට ඔබට මෙහෙම මෙහෙම කරන්න ඉන්නේ වගේ ඔය ඔක්කොම ඕගොල්ලන්ට සැප වගේ පෙවුනට ඕගොල්ලන්ගේ ජරා මරණ සංඛ්‍යා සතර දුකට ගෙනියන්නයි ඕගොල්ලන්ගේ තණ්හාව ඇති කළා ජරා මරණ දුකට ගෙනියන්න මාර්ගය වගේ උඩින් එකක් පෙන්වලා යටින් වෙන අර්ථයක් ඕගොල්ලන්ට ඔය කරන්නේ උඩින් ඔහොම පෙන්වුවට ඔය අර්ථෙම ජීවිතේට ඕගොල්ලන්ට කළා දෙන්නේ නැහැ ඕගොල්ලන්ට සතර පාය දුකට දාන්න ලෙඩවීම මහලු බව මරණය අප්‍රියම් ඒකම් ප්‍රියංගෙන් කියන දුක ජීවිතේට ලබා දෙනවා කියලා ওই දුක ගාවට අරගෙන යනකම් මනස චාටියම ඕගොල්ලන් ওই තියාගෙන ඉන්නේ. ඕගොල්ලන්ට උඩින් පෙන්වන අර්ථයම ওই ටික කළා දෙන්නේ නැහැ ඕගොල්ලන්ට රන්රිදී මුතුමැණික් වලින්. උඩින් සැප වගේ පෙන්වුවට යටින් ඔයා පෙන්වන්නේ ජීවිතේට මහා අනර්ථයක් කරන්නේ කියලා ඔගලන්ට උඩින් තියෙන කෙලෙස්සේ වෙනුවට යටින් තියෙන ඇත්ත ඔගලන්ට මෙයා කරන සැබෑම අර්ථය මම බුදුහාමුදුරු පෙන්වනවා අපිට. පෙන්නලා මේ වගේ කුහකකමකින් තොරව පෙනී ඉඳලා උඩින් එකක් වෙනilla යටින් වෙන එකක් කරන අර්ථයක් නැති කුහකකමක් නැති සැබවින්ම ජීවිතේ සැනසෙල්ලක් තියෙන තැනක් තියෙනවා කියලා අනිත් පන්සල පෙන්වුවා වගේ මේ නිවන පෙන්නලා ඒ හින්දා පුළුවන් තරම් පුළුවන් තරම් මේ ඉන්න අය රවට්ටලා හොරෙන් නොතේරෙන විදිහට පැනලා ඵලයල්ලා ආසීසමු සූත්‍රේ පෙන්වන්නේ ඒ විදිහට පැනලා ඵලයල්ලා කියලා ඒ හින්දා පුළුවන් තරම් සීලයක පිටලා සමතකමටහනක් වඩමින් මේ ඇත්ත බලලා මෙතනින් මිදලා අතෙන්ට යන්න කටයුතු කරගන්න කියලා කියනවා. දැන් ওই අදහස ඔළුවට ආවහම අර මම බලන්නෙත් මේ ඉන්න අය දිහා වපරහින්නේ දැන්. උඩින් පෙන්වුවට මට ඒ වගේ ජීවිතේ දැන් මේ ධර්මය අහපු කෙනා මේ දේවල් දුරවන් රන් රෙදි මුතු වෙනෙක් දිහා වපරහෙන් බලන්න. වපරහෙන් කියන්නේ ඔබ උඩින් මට පෙන්වන්නට ඔබ යටින් මේ ජීවිතේට මට කරලා තියෙන මේ මාර්ථයක් නේද කියලා. වෙනද වගේ උඩින් කතා කරලාට ප්‍රිය සීලියෝන් පිළිගන්නේ අනිත් අය වගේ. මෙයා දිහා බලන්න ඇහක් දැන් හම්බෙලා තියෙනවා. බුදුහාමුදුරු දීලා තියෙනවා මෙයා දිහා බලන්න ක්‍රමයක් අපිට. උනතර තමයි මම ධාතුව කියලා කිව්වේ. වෙනද හොඳමයි කියන ස්වභාවය වෙනුවට දැන් යටින් එක්කම ධාතුව තියෙන්නේ. දරුවෝ, ගෙවල්, දුරවල්, යාන වාහන කියලා කතා කළාට හැඟීමක් තියෙනවා. ඒ කියන්නේ දැන් මට වෙනතට මේ අය හොඳට තී අඳුනම කතා කරලා මම සතුටු වුණා. නමුත් දැන් මේ ස්වාමීන්වහන්සේලට මේ හඳුරවලම ගන්නත් හොඳ නමුත් මට මේ කරන්න දෙයක් නැහැ දැන්. කියලා දෙන්න උපායක් නේ. උපමාවක් නේ. ඉතින් මේ සැලකුවට මේක දැන් යටින් මම බලන්නේ. කොච්චර හොඳකම මට මෙහෙම වැඩක් කරන්න තමයි ඉන්නේ කියන තැනකින් හිත යනවා. එන්න එන්න එන්න එන්න මගේ ඇතුලෙන් අර ධර්ම ධාතුව මොහු කරනවා. මොන වැඩ වැඩකද ධර්ම ධාතුව? ඔකට කියන විමුක්ති පරිපාචනීය ධම්ම කියලා. විමුක්ති පිණිස මොහු කරවම පවතින ධර්ම. උඩින් යන ටික නෙමෙයි. අර ගතිය මේ ඉන්න අය කෙරේ ප්‍රියශීලී ගතිය අඩු වෙලා අඩු වෙලා අකමැති ගතිය මට එන්න එන්න වැඩෙනවා. ඇයි මම දැන් හිතන්නේ මෙතන හොඳ නෑ කියලා. මේ ඉන්නේ කී ආදීනව සිතන එකම යානිසන්ත හිතනවා. අනිත් පන්සලේ වටිනාකම හිතනවා. ඒ වගේ මෙයා මේ ලෝකේ තියෙන දරු මල්ලු ගෙවල් දෝව රන් රිදී මුතුමැණි කියන තැනක තියෙන ආදීනව හිතනවා සතුරෙක් වදකෙක් හැටියට ඇතුළෙන් ටික ටික හිතනවා රැවටිලා කටයුතු කළාට හැම වෙලාවෙම අනිත් පැත්තට හිතනවා යටි මෙයාට මේකේ අකමැත්ත මේකේ මිදීමේ ගතිය එන්නෙන්න නුවණ මොහු කරනවා මේ ධර්මතා නැති නිවනේ ආනිසංස හිතනවා ඒ පැත්තට හිත බර වෙනවා ඉබේමයි මෙයා වෙහෙසකින් තොරව මේ බඩු මල්ල එළියෙන් තියලා පැනලා යන්නේ ඈ මේවා අපහසුකම් තොරව යනවා. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍රයසම සද්ධර්ම ශ්‍රවණය කියන එකෙන් ඔන්න ඔය පණිවිඩේ ඕනේ ලැබෙන්න. ඒක ලැබුණාම ඒක කරන්නේ. එහෙම නැතුව මේක ඇතුලේ ඉඳගෙන අර මාළු නැති වතුර නැති මඩ වගුරු කණේ යල්ලනවා වගේ වැඩක් අපි මේ කරන්නේ නැත්තම්. ඈ දුකෙන් මිදෙන්න කියලා ඇවිල්ලා දුක උඩම දඟලනවා නලිය නලිය ඊට පස්සේ. ඇයි කොහාටද යන්නේ මොකටද කරන්නේ කියලා දන්නේ නැහැ. මේක ඇතුලේම දඟලන එක කරන්නේ. ඒ නිසා තේරුම් ගන්න අපි මේ කරන්නේ මෙන්න මේකයි කියන කාරණාව. එහෙනම් ඒක තේරුම් අරගෙන ඊළඟට ටික බුද්ධිලා භාවනා කරන්න. දැන් සිතේ රූපේ සිතයි සිතේ විඥානය කිව්වත් වැටෙන්නේ තින්නම් සංගතිපස්සෝ ගණේට. සිතයි සිතේ විඥානය කියන එකක් නෙමෙයි. ඒ තින්න සංගතිපස්සෝ කියන තැනට වැටෙන්නේ ඒක මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියලා තුන් දෙනාගේ එකතුව මේ මනෝ සම්පස්සය. එතන තින්නන් සංගති කියලා කියන තුන් දෙනා එක්වීමෙන් කියන අදහසෙන් කියන්නේ එකවර තුන් දෙනාම ඉන්න කියන එක නෙමෙයි. මේ කරුණු තුන සම්පූර්ණ වීමෙන් ස්පර්ශය කියන එක වෙන්නේ. එතකොට මනසින් ධර්මාරම්මණයක් ඉපදුවට පස්සේ දැන් ඒ මනස නිරුද්ධ වෙනවා. ඒ ධර්මාරම්මණය අරමුණු කරගෙන තව සිතක් උපදින්න පුළුවන්. ඒකයි දැන් අහලා තියෙනව නේද? රූපයක් චිත්තක්ෂණ 17ක් තියෙනවා කියලා. සිතෙන් චිත්තජ රූපයක් හරි පැද්දුවෝ. සිත නිරුද්ධ වෙන දැන් ඒ පළවෙනි සිතත් එක්ක උපන් රූප චිත්තජ රූපේ නිරුද්ධ වෙන්නේ නැහැ. දැන් මේ රූපය අල්ලගෙන ඊකට තව සිතක් උපදින්න පුළුවන්. හරිද? අර සිත නිරුද්ධ වෙලා රූපය උපද්දලා. රූපේ නිරුද්ධ වුණේ ඒ චිත්තජ රූපය අල්ලගෙන සිතක් සිත් උපදිනවා. එතකොට මනස ධර්මාරම්මනත් මනෝවිඤ්ඤාණත් කියන මේ ධර්ම මේ චිත්තජ රූපේ දැනගැනීම ධර්මාරම්මනේ දැනගැනීම උපදින සිත උපදිනකොට ඒකට කියන ඕන දැන් මනෝ සම්පස්සේ කියලා. තුන්දෙනාගේ කාරණාව සම්පූර්ණ වෙච්ච තැනක මනෝ සම්පස්සේ. ඊට පස්සේ ඒ සිත ඉපදී නිරුද්ධ වෙනකොට ඒ සිතෙන් ඒ ධර්ම රූපේ මාරංගන වෙන සිතක් උපදිනවා කියලා මේ වගේ කර්ම දක්වාම චිත්ත වීතියක් වෙනවා. එකම රූපේ. ඒ විදිහට මේ තින්නම් සංගති කියලා කියනකොට තුන් දෙනා එක්වීමෙන් කියලා කියන තුන් වෙලා හැදීමෙන් එකතු වීමෙන් මේ තුන් දෙනාගේ වැඩ කොටස සම්පූර්ණ වීමෙන් ස්පර්ශය වෙනවා කියන සිද්ධියක් මිසක මේ තුන් දෙනාම ඉන්නවා කියන එක නෙමෙයි ඒකයි මනෝපරිච්ඡ ධම්මේ චුප්පජ්ජති මනෝවිඥාන කියන මනෝ කියන්නේ මනෝවිඥාන කියන සිතනේ මොකද ඒකට හේතුව මේ තුන් දෙනාගේ කාරණා සම්පූර්ණවම ස්පර්ශය කියන්නේ මනෝ අපි කියන්නේ හිතලා දැනගන්නවා කියලා කියනෝනේ අපි. ඕකට තමයි මනෝපටිච්ච ධම්මච්ච කියලා කියන්නේ. වෙන මොකුත් නෙමෙයි. මනසින් දැන් ඕගලන්ට මේ වෙලාවේ මොකුත් නැහැ. ඉර කියලා හිතන්නකො. ඉර කියලා දැනගත්තා. ඉර කියන හිතුවා කියන්නේ සිතින් ඉර කියන හැඟීම දී කළාම ඊගා හිතින් ඒ හැඟීම දැනගන්නවා. දැන් ওই වෙලාව තියෙන තමන්ම හිතලා තමන්ම දැනගෙන මිසක පිට තියෙන එකක් සිහි කරුවා නෙමෙයි. මනෝපටිච්ච ධම්මේච්ච උපජ්ජති මනෝ විඥාන. මනෝපටිච්ච ධම්මේච්ච මනෝ කියලා කිව්වේ ඉර කියලා ඒ සිතුවිල්ල හිතන්න උදව් වෙච්ච හිතට මනෝ කිව්වේ. ඒ සිතෙන් ඉර කියන හැඟීම හිතුවා. ඔන්න ධම්ම. ඊගාව හිතින් ඒ හිතුවට පස්සේ හිතීමත් එක්කම ඔගොල්ලෝ දන්නවා. එතකොට දැනගත් එක විඥානය. එතකොට මේ ඉර කියන කාරණාව දෙපැත්තකින් සම්බන්ධයි. එක එකක් ඉර කියන එක හිතන්න එක පැත්තක් උදව් වෙලා එක පැත්තක් දැනගන්න උදව් වෙලා නේද ඕනම දෙයක් හිතලා නේද දැනගන්න පුළුවන් වෙන්නේ හිතනවා කියන පැත්තටත් හිත මුල් වෙලා දැනගන්නවා කියන පැත්තටත් මුල් වෙලා හිතණ්ඩයි දැනගණ්ඩයි මුල් වෙලා තියෙන එක නිමිත්ත gedara ගැන හිතලා gedara ගැන දැනගන්න පුළුවන් හිතුව පැත්තට gedara කියලා හිතුව පැත්තට මනෝ කිව්වා gedara කියලා දැනගත්ත එකට විඥානය කිව්වා gedara කියලා හිතලා හිතපු හිතෙල්ල නිරුද්ධ වුණා ඊගාව ඒ ධර්මාරම්මණය දැනගැනීමෙන් උපදින හිතට මනෝවිද්‍යාවයි කියන්නේ. ඒ විදිහට මනෝ පටිච්ච ධම්මේ චුප්පටිච්ච මනෝ